අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වෙන් කරගෙන ඇති කාලය පරිදි මේක ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් මාර්ගයෙන් දැන් ධර්ම සාකච්ඡාක මාර්ගයෙන් ඉතින් පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු කාල වේලා ඊට පස්සේ ලැබෙන පරිදි සභාවෙන් මතුවෙන ප්‍රශ්න తీරනවා සාදර වෙනවා කියන මතක් කිරීමත් එක්ක අපි ඊනගේ මහත්තයා ඉල්ලා සිටම ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිය. අවසරයි ස්වාමීන් වහන්සේ. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා අද උදෑසන සක්මන් භාවනාව විනාඩි 45කට ආසන්න ප්‍රමාණයක් කර පරයන්කට වාඩි වී පෑයක පමණ ආස්වාද ප්‍රස්වාස හුස්ම රැල්ල ගැන නිරීක්ෂණය කෙළෙමි. මුලදී ආස්වාද ප්‍රස්වාස වාර ගන්න 15ක් 20ක් පමණ මම්නාසිකාග්‍රේ ස්පර්ශ කරමින් ඉතාම සියුම් ලෙස සිසිලක් ලබා දෙමින් ඇතුළු වී එම නාසිකාග්‍රයෙන් හුස්ම රැල්ලේ පිටවීම උණුසුම් ලෙස දැනුනි. දකුණු නාසිකාග්‍රයේ හුස්ම රැල්ල දැනෙන නොදැන තරම් සියුම් බව මට වැටහුණි. මේ බව නිරීක්ෂණය කරමින් සිටින අතරතුර වම් නාසිකාග්‍රයේ හුස්ම රැල්ලද ඉතා සියුම් බවක් නොදැනෙනම ස්වභාවයක් ප්‍රකට විය. මම ඉතා හොඳින් නැවත නැවතත් ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ලම නිරීක්ෂණය කළෙමි. ඒත් ඒ කිසිම දැනීමක් මට නොවැටහුණි. මේ අතර මගේ කකුලේ නැමීම නැමීම් වල තුනටියේ වේදනාවද තදින් දැනුනි. මම ඒටද අනුග්‍රහ කර වරහන් ඇතුළේ වෙන්දා මෙන් කකුල් දිරි ඉරියව් වෙනස් කරන්නට නැතිව එයද හොඳින් නිරීක්ෂණය කෙලෙමි. පසුව මෙම වේදනාව එකතැන වගේ දැනුණට ක්‍රමක්‍රමයෙන් එම කකුල ප්‍රදේශය ආශ්‍රිතව විහිදී යන බවක් දැනි ෂණයකින් ඒද හොඳටම නැති වේ. මම නැවතත් ආනාපාන මූලකමඨාන්ට සිත යොමු කර විටද ආස්වාද ප්‍රස්වාසයේ පැහැදිලි වෙනසක් තදින් නොදැනිනි. මට මේ අවස්ථාවේ මගේ සිතුවිල්ලකට එක සැරේටම මතකයට ආවා. ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනයේදී සඳහන් කළ හේතුන් පටිච්ච සම්භූතෝ හේතු බංගා නිරුජ්ජති යන ධර්ම පාඩය මේ ලෝක ධර්මතාවයක් බවද වාසේ දේශනා කළසේක වේදනාව ඇති වෙලා නැති වෙලා යන අවස්ථාවත් මම දැනගත්තෙමි. උසුම ඇල්ලේ ඇති වෙලා නැති වෙලා යන අවස්ථාවත් මට යටහුණි. ඒත් මෙය මෙම ධර්ම පාඩයට ගලපා ගන්න කිසිදයි මට ප්‍රශ්නයක් මතුවිය. හේතුන් ලෙස මේ අවස්ථාවේ ගන්නේ කුමක්ද? ඵලයේ ලෙස ගන්නේ කුමක්ද? හේතුන් නැති වෙලා යන විට ඵලයේ නැති වෙන්නේ කෙසේද? මෙම ධර්ම කරුණු පැහැදිලි දෙන ලෙස ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම මාගේ සක්මන් භාවනාව හා පරයන්ක භාවනාව තවදුරටත් දියුණු කරගන්නේ කෙසේදයි පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ ආගෙන ඉන්නකොට තේිනවා අතරමැදට ආපු හිතවිල්ලට කොච්චර පොහොර දාලා තියෙනවද කොච්චර ඒක දිගේ හිතලා තියෙනවද දැන් මේ හිතවිල්ල භාවනාවට වෙච්ච බාධාවක් මත මතක නැතුව දැන් හිතවිල්ලේ අඩුපාඩු සම්පූර්ණ කරන්න මගේ මුත් ආධාරය ඉල්ලනවා. මුරුංගගහට බුදියගත් එක මුරුංග ගහේ තියෙන කරල් වලින් කවදා හරි ගෙඩිය හැදිලා මේ ටික විකුණලා මම එළුවෙක් ගන්නවා එළුවෙක් කරනවා හොඳට පට්ටිය බලනවා මම හරකෙක් ගන්නවා ඊට පස්සේ හරක් පට්ටිය ලොකු කරලා හොඳ ලස්සන ගෑණියක් අසාද බඳිනවා ඊට පස්සේ හොඳ ලොකු ජාති බෙන්ස් කාර් එකක් කරගන්නවා මම දවසක ගෑණිත් අඩාගෙන දරුවොත් එක්ක ගෙටෙන් යනකොට මේ මුරුංග ගහ තමයි බාධාව දෙනවා මුරුංග ගහ අපනවා තාම මල් ගහේ ඒ වගේ මේ භාවනා කියන පිස්සු අදහසක් අල්ලගෙන ඒකේ හේතු මට තේරෙන්නේ නැහැ ඵල තේරෙන්නේ නැහැ කියනකොට තමන්ගේ වලිග උඩ වාඩි වෙලා ඉන්න බවක් තේරෙන්නේ නැහැ. කරුණාකරලා මේ භාවනාවට එන මේ එන අතුරු හිතවිලි දිගේ ඔච්චර තරම් ගහන්න යන්න එපා. ඕක තමයි කාම ලෝකේ කියන්නේ. ධර්මෙම වෙන්න පුළුවන්. තමන්ට තියෙන්නේ ආස්වාද ප්‍රසආසය බලන්න. වම දකුණ බලන්න. ඒ වෙනුවට මේ හේතුපටිච්ච සම්භූතං හේතුපංගා නිරුච්චති කියන එකක් අල්ලගෙන මට දැන් මෙතන හේතු තේරෙන්නේ නැහැ නිසා ඒක අහේතුව කියලා කියන්නේ ඒකට. ඒක මගෙත් හේතුව මෙච්චර කියලා තියෙද්දි මේ භාවනා කරනකොට මේ පේන දේවල් වලට උඩගෙඩි දෙන්න එපා. බයිනරි ලෝන්ට ඉනිමක් බඳින්න එපා. ඒක වෙලාවට එයි. තමන්න තියෙන්නේ මේ භාවනාවේදී හැකි වෙලාවට දැනිච්ච ගමන් මූල කර්මස්ථානේ. නමුත් මේක කොච්චර වංචනිකද කියලා බලන්න. මේක ධර්මයේ නිසා, වටින පාඩයක් නිසා, ඒක දිගේම යන එක කොච්චරක් අපි මුරුඟ ගහති කියේද යන්නේ කියලා බලන්න. අන්තිම මුරුඟ ගහ කපනවා එතකොට ඔක්කොම ඉවරයි. හීන ලෝකෙම ඉවරයි. ඒ නිසා අපිට පහළ වෙන හැම හොඳ හිතවිල්ලක්ම භාවනාවට පිළිකාවක්. පිළිලයක්. භාවනාවේ බාහිර නරකෙතුල් කියන දැන නැහැ නේ. ඒක ඕගොල්ලෝ ඒකට කොහොමවත් කැමති නැහැ. මේ හොඳ හිතවිලි තමයි බේරන්න බැරි දේ. බෞද්ධයාට තියෙන ප්‍රධාන බාධා වචනයි. බෞද්ධයා දන්නේ හැම එකක්ම බෞද්ධයට බාධාවට හිටිනවා. තේරෙන්නේ මේ භාවනා කරනකොට ආපු පීකාවක් පිළිලියක් බව දන්නේ ඒකට පොහොර දාලා කියනවා මේ පිළිලේ මගේ ගහ විනාශ කරා කියලා. ඒකල මගෙමුත් බැග ඇතත් වෙනවා අනේ ස්වාමීන් වහන්සේ මේ පිළිලේට පොඩ්ඩක් පොහොර ටිකක් දාන්න ඉන්නවා. කර්මා කරලා ඒ දෙක වෙන් කරලා අඳුර ගන්න ඊට පස්සේ අවසානයේ නැවත ප්‍රශ්න අහනවා කොහොමද මම සක්මණ පරියන්කේ දිනු කරන්නේ. සක්මණ පරියන්කේ දිනු කරන්නේ සක්මණ පරියන්කේ කරගෙන යනකොට ඇති වෙන පිළිකා පිළිල ගලවල දාන්න. ඒක පොහොර දාන්න යන්න එපා. ඒකට ගහ කනවා. ඒක නිසා තව ඉස්සරහට යනකොට තාම සූක්ෂම විදියට ඕවා එන්න පටන් ගන්නවා. අභිඥාව ගෙනත් දෙනවා අපිට රැස්වි දෙන්න පටන් ගන්නවා. ඊතුපැතු දේවල් කියන්න පුළුවන් වෙන මේ සේරම භාවනාවට බාධායි. යථාභූත ඥාන දර්ශනයට බාධායි. ඉතින් බෞද්ධයා භාවනා කරන්නේ නැති මිනිසයා හෝ භාවනා කරන මිනිසයා ඒ අපේ මේ සංස්කෘතියෙන් අපේ ඔළුවට වැටලා තියෙන දේවල් කෙලස් බව දන්නේ නැතුව වංචනික බව දන්නේ නැතුව ෂටගති කියලා දන්නේ නැතුව මොකටද පොහොර දාන්නේ මේ භාවනාදී ආපු හිතවිල්ලක් කියලා පැහැදිලිවම ලියලා තියෙනවා. ඒ හිතවිල්ල බොහොම ලස්සනට අභිරමණය කරන මොකද ඒක පොතේ තියෙන හොඳ පාඩයක්. අද පොත් කියවන වෙලාවනේ භාවනා කරන වෙලාවට කරුණා කරලා මේ අනිත් අයටත් ඇහෙන්න මම මේ කියන්නේ. භාවනා කරනකොට අපි හිතමු නැති ගොඩාක් දේවල් අපි ඉදිරියට ගෙනත් දාන්නේ මොකටවත් නෙමෙයි සතිය කඩන්න. හැම දක්ෂකමක්ම ඇති කරලා දානවා. ඉතින් එතන නතර වුණොත් සතිය ඉවරයි. දැන් ඉතින් හේතුපටිච්ච සම්භූතං හේතුපංකා නිරුද්ධති ඒක දිගේ රිසර්ච් කර කර ඉදින්. අහලා පහල කටියත් කියනවා ඔයා දන්නේ නැහැ මට භාවනාදී හේතුපටිච්ච තේරුණා. හේතු බංගත් නිරුද්ධ තේරුණා. මට හැබැයි පොඩ්ඩක් ප්‍රශ්න තියෙන හේතුව මොකක්ද කියලා දන්නේ. ඔකට කියන්නේ අ හේතුව තමයි. අ හේතුව තමයි හේතුව මේක තේරුම් ගන්න බැරි කම. ඒ නිසා මැනික් කරනකොට පස් ජරාව ඒක අයින් කරන්න. මැනික තීරක. මණිකට ආය වටිනාකමක් දෙන්න ඕනේ නැහැ. භාවනාවේදී ඥානයක් පහළ වෙනවනම් දැනුමක් පහළ වෙනවනම් ඒකට කවුරුවක්වත් දුනු මිනිස් කුඩු මිනිස් දාන්න ඕනකමක් නැහැ. ඒක ඒක විසින්ම පිරිච්චි inalienable unalloyed කියලා කියනවා. ඒකට ආය වෙන මොනවාක්වත් මේ තුන පහ දාන්න ඕනේ නැහැ. තුන පහ දාන්න වෙනවනම් කවදාකවත් ධර්ම නෙවෙයි. ඒක ඒක විසින් එනවා. ඒක එනකම් කරන්න. අනිත් දවසේ මේක නොයයි කියලා මට සාතික් කරන්න බෑ. ඒක එනකොට ඒක අංග සම්පූර්ණ වෙන බව තේරෙයි. දෙවන්නේ ගියා කතාවල් අහන්නේ නැතුව පොත්පත් කියවන්නේ නැතුව තමන්ටම තේරෙන්න එනකන් අපි කරන්නේ භවනා නිසිමකට ගෙනත් දානවා කියලා කරන්නේ කමඨාන් සුද්ධ කරනවායි කියලා කරන්නේ පුළු පුළුවාන්තර නැවත ඉන්න ඉරියව්වට හෝ මූල කර්මත්තාන්න හිත දාන්න. එතකොට මේක නැවත නැවතෙයි එnde එnde ඒක පිළිච්ච ගතිය තේරෙයි. ද හේතු තේරෙන්නේ නැහැ කියවට අනිත් දවස් යනකොට ඒකත් එක්කම තේරෙයි. කියලා දෙන්න බැරි කමක් නැහැ. කියලා දීලා අවශ්‍යතාවයක් නැහැ. ඒ නියම එක එනකම්ම භාවනා කරන්න යන අනිත්‍යක හරිනිසයි මම මේ අවස්ථාව ගත්තේ මේක විවේචනය කරන්න. නිසා ඔක්කොම මතක තියාගන්න භාවනා කරනකොට මොන දේ ලැබුණත් ඒක නිසා මම විශ්වවිද්‍යාලේ ඉඳලා කියෝ පොතක තිබුණා. උඹයාට මාර්ගයේ ඉස්සරහට බුදුහාමතුරු ආවොත් පයින් දමලා යනපන් කියලා. මොකද ඒක මනෝ විකාරයක්. බුදුහාමතුරු පින්නම් බල ගොඩක් කල්. දැන් ඔය තමන් බවාගත්ත රූපයක්. ඕක අල්ලගෙන වඳින්න පටන් ගත්තොත් සමමල් දීතිය. යනපාරේ කකුල් පැටලෙනවා. ඔබට නිවන හම්බුනොත් ඇසිකිලියක නොසෝදා හෙලා අසුචි පිටක්සේ සලකලා පැත්තකට දාපන් කියලා තියෙනවා නිවන එහෙම හම්බෙන එකක් නෙවෙයි. ඒ නිසා මේක එනකොට අපිට බාධා කරන්නේ අපේ හොඳ ටික තමයි. ඒ නිසා මේ භාවනාවට මුල් තැන දෙන්නේ නැත්නම් යථාභූත ඥාණයට අපි ඉස්සරහින් තියාගත්ත මේ මූල කර්මස්ථානයේ ඉච්ඡර සිලීලාරයක් නැතුව ඇති, ඉච්ඡරම සිත් බඳින ගතියක් නැතුව ඇති, ඉච්ඡරම සිද්ධි බහුල නැතුව ඇති. ඉතින් හිතන්න භාවනා නොකර පොත්පත් බලන එක නා කොච්චර පටලවිල්ලකද ඉන්නේ කියලා. කොච්චර එක පිටේ කැරක් කැර කියනවද කියලා. මේ මේ සද්ධර්මයේ බුදුහාමර මෙච්චර ප්‍රායෝගිකව පෙන්නපු එක ඒ ධර්මයේ අල්ලන කොච්චර පටලවකට පඹ ගාලා පැටලිච්ච ඉවලෙක් වගේ අර ධර්මයේ මේ ධර්මයේ chart අදාළ කතා කර කර ඉන්නවා. භාවනා කරනකොටත් ඔහොමනම් භාවනා නොකරන එක ගැන කුමන කතාවක්. ඒ නිසා මේ එනකොටම ද්වේෂ කරන්නත් එපා. මේ එනවා. තම මේට වැඩිය බොහෝම සාරවත් විදිහට බොහොම සිත් කරන සුළුට එන කරුණාකලයක මතක තියාගෙන මම යන පාරට අතුල් අකුල් හෙලීමක් පිළිකාවක් පිළිලයක් ඒක පැත්තකට කරගෙන යන එකයි තියෙන්නේ. ඒ කරදරයක් කරගන්නවා තමයි. අයින් කෙරුවයි කියලා මුකුත් වෙන්නේ නැහැ. වෙලාවට ඒ ටික ඔක්කොම හම්බ වෙයි. ඔය අඩුපාඩු සහිතව මේ තුන පහ මිනිස් කුඩු දාන්න වෙලා තියෙන එකක් තියෙනවා. ඒ ඔරිජිනල් එක නෙවෙයි. ඒක එනකම් කරගෙන යන්න. ඒක තමයි භාවනාවේදී සක්මන සහ පරියන්කය සාර්ථක වීම සඳහා දෙන්න තියෙන උත්තරේ අරකට ඔක්කක් අයින් වෙනවා. නිර්වන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාදී දැනෙන ශරීරය තුල ඇතිවෙන කම්පන චංචල ස්වභාවය සක්මනේදීද එදිනදා වැඩවලදීද දැනගන්නා සුළුව කටයුතු කරන්නට ඔබ වහන්සේගෙන් ඊයේ ලැබුණු උපදෙස් අනුව කටයුතු කළෙමි. සක්මන් භාවනාවේදී සක්මන ආරම්භයේ සිටගෙන සිටින විට ඉරියව්ව දිගේ කය විවේකීව කම්පන චංචල ගත දැනෙන බව නිරීක්ෂණය කළෙමි. සක්මනේදී කම්පන ගත දැනෙන්නේ හරියටම සික්සක් මෙස්මක් මෙසි යන ආකාරයෙනි. ඉදිකටුව දෙපසට වැදෙන්නාසේ වම් පාදය හා දකුණු පාදය ඉදිරියට යයි. නූල ගමන් කරන ආසේ කය දෙපසට වෙරෙන බව පෙනේ. සක්මන નિરાයාසයෙන් සිදෙන බව දැනේ. සක්මන කෙලවර නැවතී හැරුණු පසු හැම විටම දීර්ඝ ප්‍රශ්වාසයක් නිරීක්ෂණය විය. සක්මන් කාලය තුල බොහෝ සිතුවිලි ගලා යන බව දැනේ. සක්මනට බාධාක් නැති බව දැනුනි. මෙසේ සක්මන් කරන විට ඉදිරියෙන් පෙන බුබුල් පාවෙන්නාසේ පෙනේ. නිදා ගන්නා විටදීද ඉරියව් දිගේ කය විවේක වන බව දුටුවෙමි. නිින්ද යන තුරුම කම්පන චංචල දකිමින් සිටියෙමි. එදිනෙදා කටයුතු වලදී තනියම වැඩ කරන විට සමහර අවස්ථාවල විවේකයේ දැනුනි. නිවසේදී දුෂ්කර අවස්ථාවලදී ඉරියව් දිගේ විවේකීව කම්පන චංචල දැනී තිබුණමුත් ඒ සතිය බව දැන නොසිටියෙමි. ඉදිරියට කළ යුතු දේ කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවායි පතමි. මොිතේ විදිහට ඉරියව්වේ සීමාවකින් තොරව වේලාවේ සීමාවකින් තොරව උදේට දවල්ද රැඳ වේලකින් තොරව මේ කම්පන චංචල කියලා කියන්නේ මැරිච්ච නැති බවට ලකුණ මේ කම්පන චංචල කියලා කියන්නේ නිින්ද කියලා නැති බවට ලකුණ මේ කම්පන චංචල කියලා කියන්නේ සීමුර්ජා වෙලා නැති බවට ලකුණ කියලා දැනගත්තොත් එයාට තේරෙන්නේ කම්පන චංචල කාදාකත් මාවත් ඇහැරලා යන්නේ නැහැ. මම ඒකත් ඇහැරලා වෙන වෙන දේවල් වලට හිත දාන එක තමයි මගේ තියෙන ජඩකම. මගේ තියෙන අසතිය. මගේ තියෙන පමාව. ඒක නිසා හැකි තාක් දුරට මේ කම්පන චංචලත් එක්ක ජීවත් වෙන්න ගියොත් එයාට තුන් පැත්තකින් සතියට අරමුණක් වෙනවා. මේක මැරෙලා නැති බාට ලකුණක් වෙනවා. ඉන්න කියලා නැති බාට ලකුණක් වෙනවා. සිහි මෝර්ජා වෙලා නැහැ. සිහිය තියෙන බාට ලකුණක් වෙනවා. ඒ නිසා මේක අපිට ජම්මලාභයක් මේක අමතක කරන්නයි අපි මේ নানা ආකාර විනෝදාංශ කර කර අතීතනාගතේ හිත රමණේ කරන්නේ. මොකද මේ කම්පන චංචල ගතිය කිසිසේත්ම සිත් බඳන ගතියක් නෑ බුදු කෙනෙක් ලෝකේ පහළ නොවෙන්නේ. ඒ මේ කම්පන චංචල ගතියට එනකොට පව් කරපමනස බයයි. අපරාධකාරය බයයි. සිල්වන්තයා භාවනා කරපේකන මේකට හුදේකලාව කියලා නමක් දාලා තියෙනවා. මේක තේරෙනකොට හුදේකලාව වෙනවා. මේක තේරෙනකොට සාමයේ හිතට වැටෙනවා. මේක ඉදිරියට පිරිච්ච ගතිය සම්පත්‍ති කර ගතිය තමයි තේරෙනවා ඒක තේරුණා නම් තේරෙවි මේ කම්පන චංචල ගතිය භාවනා උපේන එකක් නෙවෙයි ඒක ජීයති සාක්‍යයක් අපි මේකට වෛර කරන එක තමයි අසතිය කියන්නේ මේකට ප්‍රේම කරන එක තමයි සතිය කියන්නේ ඒ නිසා මේ කම්පන චංචල ගතිය අඳුනගෙන දකින්න දකින්න හැම වෙලාවෙම මම සතිමත් මැරිලා නැහැ නිින්ද ගිහලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ කියන එක අල්ලගත්තොත් ඔකට බලන්න පුංචි ළමයට ලොකු ළමයට මැදහත් එකනට වයසක කරාට වෙනසක් තියෙනවද කියලා බලන්න උගතන උගත කියලා වෙනසක් තියෙනවද කියලා. බලන්න ඥාන පිරිමි කියලා වෙනසක් තියෙනවද කියලා. බලන්න මේ සියන්නිකාය පැවිදුනේ රාමඤ්ඤනිකාය පැවිදුනේ මහානිකාය මහායානිකාය පැවිදුනේ උපැවිදුනේ කියලා මොනම දෙයකවත් බලපෑමක් නැහැ. ඒක තමයි කම්පන චංචල ගතිය කියන්නේ manussත්වය කියන්නේ. ඔක නැති දැන තිරිසක්. ඔක නැති හැම වෙලාවෙම අපි මොනවා හරි හීන ලෝකයක අතීත නගතය ගත කරන ඒ තාකල් මුර්ගයි කියලා බුදුහාමුදුරු කියලා දෙනවා. ඒ නිසා මේ දී ඇති ක්ෂණ සම්පත්තිය කියන්න ඕනේ නම් එනතම් බර්ත් රයිට් එකක් කියන්නේ. උපත්යෙන් අපිට ලැබිච්ච දේ අමතක කිරීමට මොන්න තරම් විකාර කරනවා දවසක් ඇතුළත. මේ Taman ඉන්න ඉරියව්වේ Tamanගේ මේ වර්තමානයේ අස්පනා අපිට පෙන්වන මේ කම්පන චංචල ගතිය භාවනා උපයෝගයක් නෙවෙයි. භාවනා ඉගෙන ගන්න මේක තමයි උතුම්ම දේ කියලා අගයක් දෙන එක විතරයි. ඒක දිහා මේ නිවැරදි දෘෂ්ටි කෝණයෙන් නැත්තම් සම්මාදිට්ඨියෙන් සම්මා සංකප්පෙන් බැලුවොත් මොනම දෙයක්වත් අපිට බාහනා හම්බෙලා නැහැ. මෙතෙක්කන් ගණන් නොගත්ත දෙයක් අපේ ආරක්ෂකයා බව අපේ සීලය උතුම් කරන බව සමාධි ප්‍රඥා උතුම් කරන බවට ඇවිල්ලා තියෙනවා. ඉතින් භවනා නොකරන එකනාගෙත් එයා ළඟ තියෙනවා. ඉතින් එයා දන්නේ නැහැ. ඒක නොසලකා දෙනවා. ඒ වෙනුවට සල්ලි සලකනවා. ලාභ සත්කාර සම්මාන සිලෝක සලකනවා. ලෝකයා වැඳුම් පිදුම් කරන සලකනවා. නමුත් මේ හැම දෙයකම මේක කොම් වෙනවා. ඔය ලාභ සත්කාර සම්මාන සීලෝක තමයි අනුන්ගේ අතර කැපිපෙන දඟලන එකයි මේ දෙවේලේ Tamanගෙන් ඇති වෙන මේ කම්පට චංචල ඇසුරු කරන එකයි කියලා කියන්නේ සම්පූර්ණ දෙකක්. ඒ නිසා අර කතරින් නැතුව මේකට එන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ භාවනාදී මේක ආවත් මේ විදිහට වාර්තාගත කරන්න අපි දන්නේ. අපි දන්නේ මේකයි මේ භාවනාවේදී යා යුතු මේ අභිමතාර්ථය. ඉතින් අපි තුන මේ කම්පන චංචල ගතිය මේ ඩෙන්ගු හැදෙන්න ආපු මූලික ලක්ෂණ වෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් සමාහත් අම්බ ලබනවා. නැත්නම් දොස්තර කාට ගිහලා පොලිමේ ඉන්නවා මේ බලන්නකෝ භාවනා කරන්න කියලා මම ගැහෙන්න පටන් ගත්තා. මේ භාවනා කරන්න ඉතලත් ගැහුණා. දැන් තමයි දන්නේ. ඉතින් දොස්තර මහත්තයා බය නැතුව ලියුමක් ලියනවා ගාන තුණ්ඩුවක් ලියනවා පිටියල්ලෙන් ගානක් දාන්න. දොස්තර මහත්තයා කවදාකවත් කියන්නේ මිනිස්සු කොහොම හිටියත් ඇයි දවල් දෙකකින් ඔය ගැහෙනවා ගැහෙන එක තමයි පණ තියෙන්නේ කියන එක කියන්නේ. මොකද කිව්වොත් දොස්තර ගාස්තු කැපෙනවා. බුදුරජාණන් වහන්සේ සතහට වන භව දුකට වේදාන. උන්වහන්සේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලියන්නේ මේ ගැහෙනව නැස කරන්නේ මේ මුළු භව සංසාරෙම තියෙන දුක් වලට කියනවා. ඕකත් එක්ක හිටපන්. ඕකත් එක්ක ඉන්න තාක් කෙලස් නැහැ. ඕකත් එක්ක ඉන්න තාක් අරසාව තියෙනවා. ඕකට වෛර කරපේක අපි මෙතෙක් කල් කරේ. පුළුවන් තරම් අඳුරගනින් කිව්වොත් ඕක තමන්ට කරන මෛත්‍රියේ ප්‍රධානම ලක්ෂණ වෙනවා. කවදා හරි මේක එනකොටම තමන් මේ සතියට නිමිත්තක් මේ සතියයි මේ ඇවිල්ලා තියෙන්නේ අනේ මට මන්ට මොන තරම් වාසනාවන්තද මේ බුද්ධෝත්පාද කාලෙක මම ක්ෂණ සම්පත්‍ය උපයලා තියෙනවා කියලා මේ මනුස්සයා ස්ත්‍රී වපුරුෂ විවාමික දැක්කනම් ඒ මනුස්සයාට තේරෙනවා මම කොච්චර මට දැන් ආදරය කරනවද කියලා මේ නිවන් දකින්න හේතුනේ මගේ කයනි මේ ගැස්සෙන එකනි ඒක නොදක ඒ ජීවිතේ මොන පැත්තකින් සාර්ථක වුණත් මේකට මොන්ඩිසෝරි මට්ටමක් නැහැ එනිසා මේක දෙවේලේ හිතා ගන්න පුළුවන් වෙයිද නිින්ද ගියාමත් මේක දැනගන්න පුළුවන් වෙලාවක් තියෙනවා. නිින්දෙදිත් මේක අඩු වෙන්නේ නැහැ. මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. නිින්දෙදිත් ඔය කම්පන චංචල තියෙනවා. ඉතින් අපිට ඒක දකින්න බැරි නිසා අපි නිින්ද කිව්වට අන්තිමට නිින්දට යනකොට සිහියෙන් යනවනම් නිින්දෙන් අවදි වෙනකොට සිහියෙන් ඉන්නවනම් අඩ නිින්දේ ඉන්නකොට මේ කම්පන චංචල දකින්නවනම් අපිට තේරෙවි ඒක කවදාවත් මාව අතාරින්නේ නැහැ මම ඒක අතහැරියා. ඒ නිසා කවදා හෝ ඒකට යමුත්තට ඒ තෑග්ගට දෙනකොට බාර ගන්න දෙන්න ගියා නම් එතන බුදුහාමුදුරු ඉන්නවා. එතන ධර්මයේ තියෙනවා. එතන සංඝයා තියෙනවා. ඉතින් එක එකන එක එක විදියට ඔක ඉදිරිපත් කරනවා. සමහර ලෝක සද්දයක් විදියට එනවා. සමහරට ඔක ආලෝකයක් විදියට පේනවා. සමහරට කම්පන චංචල විදියට පේනවා. සමහරට සෑල්ලු ගතියක් විදියට පේනවා. මේ කොයි එක වුණත් එකම තමයි. එක එක එක පැතිකඩ ඒක නිසා පුළුවන් තරම් බලන්නේ අසංස්කාරිකව අවිඥානිකව අචේතනිකව මේ සිදුවෙන දේ කොච්චර නිර්මලද කියලා කොච්චර අහිංසකද කියලා අන්න ඒකත් එක්ක පුළුවන් තරම් කාලය ගත කෙරුවොත් අපි කෙලස් කරන්නේ හිත චිත්ත ප්‍රවෘත්ති පුළුවන් තරම් පිරිසිදු පාත්තගෙන යන ඊට පස්සේ කරන්න පුළුවන් දේ අපව තේරුම් ගන්නකොට ලොකු විශ්වාසයක් වෙන නිසා මේ ප්‍රශ්නට උත්තර දෙන්න තියෙන්නේ මේ උපයාග අපයා ගන්නාලද දේ දිනු පවණු කිරීම සඳහා ගැළපෙන ජීවන රටාවක් සකස් කරගන්න කියන එකයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේ වාඩි වී අදිෂ්ඨානයෙන් යුතුව ආස්වාද ප්‍රසවාසත සිතේ දුනිමි. ආස්වාදරල කීපයක් ගෙවියන් යත්ම එම ඕලාරික ආස්වාසය තුලදීම හිසට බරගතියක් හා වේදනාවක් වැනි අපහසුතාවයක් හා නිදිමත බවක් ඇතිවිය. නමුත් ආශ්වාසයෙන් ඈත් නො වූ බවට සතිය පැවතුණි. මේ අවස්ථාවේදී සිතේ සමාධිමත් බවක් ඇති බවද හැඟුණි. බෙල්ල පහත් වී ඉදිරියට සීග්‍රයෙන් ගැලවී පහත් වී ගියේය. සතියෙන් කය කෙලින් කරගතිමි. වරහන් ඇතුලේ කයේ වැක්කිරීම මීට ඉහතදී අධ්‍යක ඇත්තෙමි. ඒත් මේ අවස්ථාවේදී කය යකඩ ගුලියක්සේ බරව පවතිනාසේ හැඟුණි. මේ සියල්ල අතර ආස්වාද ප්‍රස්වාදයේ පවතින බව සමාධිමත් සිතට දැනුනි. මෙම ආස්වාසයේ දිග්ග ගොරෝසු භාවකින් දැනුණු අතර කයට ඒ තුලින් වෙහසක් නැතිවිය. මේ දුක්බර අවස්ථාවකි. දුක හොඳින් දැනුනේ ආස්වාසයේ දිගවීමත් සමගම. සමගය. ආස්වාසයට සාපේක්ෂව ආස්වාසයේ දුක්බර ගතිය අඩුය. හිසේ බර ගතිය එක විටම නැතිව ගියාසේ සතියෙන් දුටිමි. දිගටම මේ ආකාරයෙන් පැවති අතර එක විටම සිතට පිනිපිනි ආශ්වාසය කෙටි විය. ඒත් ආශ්වාස ප්‍රශ්වාසය නොපෙනී ගියේ නැත. සතිය හොඳින් පවතී. හිත ඒකාග්‍රතාවෙන් යුතුය. කය විටින් විට ඉදිරියට විසිවන්නාසය ගැස්සෙන්ට විය. ඒ සිතුවිල්ලක ඡායාවක් ඇතිවීම සමගය. සිතුවිලි එකක්වත් පිළිබඳ හැඟීමක් නැත. මෙවැනි අවස්ථා 6-7කට පමණ මුහුණ දුන් අතර ටිකින් ටික ආස්වාදයේ පිටිවි ගෙවි පැවති අතර සිතේ සමාධිමත් බව අඩුවන්ට විය. කාලයක කාලය ගෙවි ගියාසේ දැනුනි. සිතේ දැඩි ඒකාග්‍රතාවයක් තුළ මේ සියල්ල සිදුවිය. ස්වාමින් වහන්සේ මේ භාවනා අවස්ථාව මට ගැටලු සහජය පහදා දෙන මෙන් යටහත් විල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේ ඔය කියන එකේ අහගෙන ඉනකොට ගැටලුවක් ඇහෙන්නේ නැහැ. මොකද්ද මෙතන සැකපදිලා තියෙන්නේ? මොකද්ද බය උපදවන්නේ? මොකද්ද අනතුරු කරන්නේ? මොකද්ද ගැටලුව කියන එක පොඩ්ඩක් මට මේ තව එක වාක්‍යයක් එක කියනවනම් එක ලියනවනම් මට පුළුවන් සම්බන්ධයෙන් මට අහගෙන ඉනකොට මොකක්වත් ගැටලුවක් තිබුණේ නැහැ. මට පෙන්ජුනේ තිබුණ ගැටලු නෑ. අඩු වුණා කියන එක. මොකද්ද මේක ගැටලුව කියන එක මේ කෙනා කැමැතිද සභාවට සපුංචි මේ තොරතුරු ටිකක් අපිට දෙන්න කොතනද මේ ගැටලුව ආවේ කියන එක. මොකද්ද ගැටලුව කියන එක? අදී එහෙම නැත්නම් ඉදිරියට යන්න බෑ. මට ඉතින් සමාජලාට මේ වගේ කට උතර අහන්න වෙනවා. හරස් ප්‍රශ්න අහන්න වෙනවා. එහෙම නැත්නම් අනිත් දවසේ ඔය කාරණා ඒ වාක්‍යයත් එක්ක දාන්න. මොකද්ද මෙතන ගැටලු කියන එක? තේරෙනවා මට ගැටලුවක් තියෙනවා කියලා. නමුත් මෙන්න මේකයි කියලා කියන්න මට වැඩි ඔය කරපේකනට තේරෙනවා. එතකොට මට පුළුවන් මගේ දන්න ප්‍රමාණය හැටියට සාකච්ඡාට සම්බන්ධ වෙන්න. ඒ නිසා කර්මා කළා ඒක ලියන්න එහෙම නැත්නම් කියන්න එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ පැයක් පවන යෙදී පරයන්ක භාවනාවට පිවිසෙමි. පරයන්කල මම දැන් මෙතන ටික වේලාවකින් සිත සංසිඳී යන විට උදරයේ ඇතුළතින් යන්ත්‍රයක් ක්‍රියා කරන්නාක් මෙන් වේගවත් බවක් ඇතිවිය. ඒ උදරයේ ඇතුළතින් ආ ක්‍රියාකාරී බවෙන් ශරීරයේ ගැස්සෙන්ට වූ අතර ඒ නවතා ගන්නට බැරි විය. මේ ලෙස කීප වාරයක්ම සිදුවිය. වම් පායේ උඩපතුලෙන් වම් මතේ අත්ලෙත් පදවීමක් රිදීමක් ඇතිවිය. ඒ බව සිහියෙන් බලා සිටීමි. මුළු පරිණක කාලය තුලම එසේ ගත විය. මේ භාවනාවේ දියුණුවක් දැයි කරුණාවෙන් පහදා දෙනසේක්වා බවහන්සේට තෙරුවන් සරණයි. ඔය ඉස්සෙල්ලා එක්කනා වගේ මට අහන්න ඕනේ මේ විදිහට වීම තමන්ගේ තිබුණු සැක දුරු වීමක් වුණාද නැත්නම් තියුණු බය නැතිවීමක් වුණාද අනිශ්චිත භාවය නිත්‍ය. ස්ථිර භාවයටපත් වුණාද නැත්නම් නොදන්න නොතේරෙන්නේ නැති දැනකට ගිහිල්ලා කරකොලතේ වගේ වුණාද කියන එක මම දැනගන්න කැමතියි. එතකොට මට පුළුවන් මගේ අදහස් ප්‍රකාශ කරන්න. එහෙම වීම Tamanට තැට වැටුනේ කොතැනල කොතෙන්ද ගියා වගේ. තිබුණ දැනුනේ අමාරු රටනවා කියලාද නැත්නම් තිබුණ රෙඩිය පහසු තැනකට ගියාද කියන එක ඉතාමත් වැදගත් වෙනවා මේකේ අර්ථකථනයක් දෙන්න. ඒක නම් කැමතිද සභාවට මතය හෙලිකරනද එන තමන් ඉල්ලා ඉන්නවා ආලියනකොට තමන්ට ඇතිවෙච්ච හැඟීම මේක උනේ එක හොඳක් පහසුවක් ස්පාසුවක්ද නැත්නම් අමාරුවක් අසි අනිශ්චිත භාවයක් සැකයක් බයක්ද කියන එක පොඩ්ඩක් දැනුම් දෙනවා හොඳයි ඉස්සෙල් කරනටත් මම ඒකමයි කියන්නේ ගෞරවනීය ස්වාමින්වහන්ස මම අද තෙරුවන් වන්ද ආනාපාන භාවනට වාඩි වුනිමි. ඊටාම දිගින් දිගට කැඩි කැඩි ගිය හුස්මනලි සංසිඳන බවක් දැනිනි. ඊටාම සංයමයෙන් යුත් හුස්ම ඇද්ද නැද්ද නොදැන සිටීමේ ගේමි. නමුත් හුස්ම නැතත් හේතුවෙන් ලැබුණ රූප සංඥා උඩට නැවතී නැවතී තුන් වාරයක් පහතට තුන් වාරයක් දැනෙන නොදැනෙන සිය ගලා යනවා දැනුනි. නමුත් හුස්ම නැත. රිද්මේ පවණක් ඇතුළතින් වැඩ කරයි. ප්‍රධාන අරමුණේ සිත පැවැත්විය හැකිය. අරමුණෙන් පිට හදිසියෙන් වෙනස් වුවත් අරමුණට පහසුවෙන් පැමිණෙයි. මෙසේ බොහෝ වේලාවක් සිටියත් සිද්මය එකමය. මට හිතුණා ධාතු මනසිකාරයේ වඩන්නා වඩන්නා නමුත් ස්වාමින්වහන්සේගේ අනුදැනුමක් නැතුව එය කරන හැකිය. සිතුනි මට උපදෙස් උපදෙස් මහත් කරුණාවෙන් ලබා දෙන්න. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේම පිටයි. අවසාන වාක්‍ය තුන නැවත කියවන්න එක කියෝන්නේ හරියට. මට හිතුණා ධාතු මනසිකාරයේ වඩන්න නමුත් ස්වාමින් වහන්සේගේ අනුදැනුමක් නැතුව එය කරගත නොහැකිය. නොහැකි බව සිතුණි. මට උපදෙසක් මහත් කරුණාවෙන් ලබා දෙන්න. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නියම පිහිටයි. ඒත් මේකදී අපි ඊයේ ධර්මදේශනයේ මතක් කරගත්ත විදිහට මේ සංස්කාර නතර කරලා ඒක තැම්පත් වෙනකොට අපේ හිත විවිධ සංස්කාර කරන්න හිත දෙනවා. මේක ධාතු මනස කාර්ය කරන එක අනිච්චන් දුක්ඛං අනාත්තම් බලමු. මේක බුද්ධානුස්සති එකක් කෙරුවොත් නරකද කියලා අර තැම්පත් වෙන එකට විවිධ ගොඩ පෙරක දොරකක් දානවා. දාලා අර තැම්පත් වෙන එක අවශ්‍ය ගන්න හදනවා. ඒක විහිං තමා විහිම්ම භාවනා කරලා තමා විහිම්ම තැම්පත් කරගත්ත එක දරා ගන්න බැරි නිසා අපි පෑදීදියට බොරදිය දාගන්නවා. මේ අනාකූල ප්‍රවාහය ආකූල කරගන්නවා. ඉතින් මේ වගේ වෙලාවල යමක් නොකර සිටීමේ හැකියාව කියන එක මේකට හේම තැම්පත් වෙන්න දීලා වෙන දෙයක් බලා ඉන්නවා කියන එක වැඩක් කියලා හිතෙන්නේ වැඩක් කියලා හිතෙන්නේ මේක ධාතු මනසකට දාගත්තොත් මේක අනිච්චන් දුක්ඛං අනත්තම් බැලුවොත් මේක මේ මේ විදියට පටිච්චසමුපාදයට දැම්මොත් කියලා අරක මොනවදෝ කරන්න හදන. ඉතින් ඒක තමයි ඔය මනෝ සංචේතන ආහාර කියන්නේ. ඒක නැතුව අපිට ජීවත් වෙන්න බෑ. මේ තියෙන දේ ස්වභාවික ගලණයට ගියොත් ඉන්න බෑ. අවසන් ඒක අවුල් කරන්න ඕනේ. ඒක නිසා කියනවා පඬිතියෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා කතාවක් කියනවා. අපේ මේ පීදති ආමසෝගේ සිතිලි සියපතේ තියෙනවා පඬිතියෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතියෝ තියෙන දෙයත් එහෙ මෙහෙ කරනවා. භාවනා කරන කට්ටියත් අතිපඬිත වෙන්න ගිය ගමන් ඉතින් එහෙ මෙහෙ කරනවා. ඒක තමයි මේ දන්න ටිකක් මේ නිකන් ඔය ඉන්නවට ධාතුමනස්කාර ටිකක් කරමුකෝ. අනිත්‍ය දුක ගැන තම බලමුකෝ. පටිච්චසමුපාදේ බලමුකෝ. ඒ කියලා අරක අවුල් කරගන්න. ඉතින් ඒක හිතනම අනිකටත් වැඩිය උසස් කියලා. ඇත්තට පිස්සු තමයි හොඳ එක. පිස්සු හොඳ එක කියලා ගත්තේ ඒක තමයි හදාගන්න. ඉතින් ඒක දොස් කියන්න හොඳ නැහැ. මොකද දොස් කියන්න හොඳ නැත්නම් මෙතෙන්ට කාටවත් යන්න බෑ. ඒ තරම පින් තියෙන්න ඕනේ මෙතෙන්ට යන්න. නමුත් අපි යටිහිතේ තියෙන කසල ටික කෂඩ ගතිය, කෙලස් කහට ආශව අනුසය ඇඟට නොදැනි කොට පෙරක දොරකන් දෙයි. මේ නිකන් ඉන්නට වැඩිය නරකද ධාතු මනසිකාරය බැලුවොත් අපිට මිනිස්සු කරගන්න බෑ මේ ආපු අදහස මිත්‍රයෙක්ද හතුරෙක්ද කියලා. මහායාන බුද්ධාගමේ තියෙනවා හැන්දකොරේ තමගේ ගෙටිච්ච එන්න හදන හතුරා පුතා කියලා අඳුනගත්තොත් මොකද වෙන්නේ කියලා. ඒක ලෝකට කන්න පොඩ දීලා බුදි කරවුවොත් ගෙට ඉන්න හදන හොරා තමගේ පුතා කියලා නෑදෑයෙක් කියලා වරදුර තේරුම් ගත්ත මිනිහට මොකද වෙන්නේ? ඒ වගේ තමයි මිච්ඡාදිත්‍ය තියෙන මිනිහට කොච්චර භවනා කරත් මිච්ඡා සංකප්ප ගෝචරාසාරී ධාරපතිනෝ ධාරේ චාදාර දස්සිනෝ යේ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා සාරය අසාරේ දන්නේ නැති එක්කනා අසාරේ විනෝඩ සාරය අරගත්තට පස්සේ ඊට පස්සේ යාට දෙන වෙන්න තියෙන ලෝකේ තියෙන ඔක්කොම දඬුවම් ටික වෙනවා මොකද සංකල්පේ වැරදි මිච්ඡා සංකප්ප ගෝචරා ඒ විනුවට සාරේ සාරේ වශයෙන් දැනන අසාරේ අසාරේ වශයෙන් දැනන කටයුතු කරන එකනට දිවියොත් බලනවා බුදුනුත් බලනවා ධර්මයක් තියෙනවා ඒත් ඒක ලීසි නෑ මොන පොතෙන් බලලද අපි දන්නේ සාරේ අසාරේ දෙක ඉස්ලාම කියපු ලියුම තුනම් පටිසම්පාදේ ඒ ධම්මයි හේතු පරිච්ඡ සම්භූතං කියපු ගමන් කඩාගෙන ඒකට යනවා මේකෙදි තියෙනවා යන්න ගිහලා බ්‍රේක් ගහගෙන තියෙනවා. පල්ලමට යන්න හදනකොට බ්‍රේක් ගහලා දිනවා. ස්වාමීන් වහන්සේ මොනවා කියයිද නැත්තර මං කියන එකත් පටත් විශ්වාස නැහැ මොනවා කියයිද කියලා. කියන එකත් කියනවා. ඒක නිසා නතර කරලා තියෙනවා. ඒ දෙකේම තියෙන එකම ලෙඩේ. මිච්ඡා සංකප්ප ගෝචරා. අපිට නිකන් ඉන්නම බෑ. බුදුහාමර කොච්චර භාවනාව හරියට හදලා දුන්නත් අපි ඒකට අපකප වෙලා භාවනා කළත් ඒ වෙලාවට මිච්ඡා සංකල්පේ නම් ඉදිරියට ආවේ. මේක මිච්ඡා සංකල්පයක්ද මේක සම්මා සංකප්පෙද කියලා බේරුම් ගන්න මොකෙන්ද? පැමිණිච්ච දේ බාර ගන්න. මොනම දෙයක් දැම්මත් ඇහැකට කුණක් වටන කියලා වගේ හිතා ගන්න. මොන දෙයක් හරි Taman අගයක් දුන්නා නම් ආඩම්බරයක් දුන්නා නම් චේතනාව පහළ කරා නම් කතාවක් ගෙතුවා නම් සංස්කාර වෙනවා. චේතනා පහළ වෙනවා. එන්න මේක නොකර ඉන්න පුළුවන් නේද? සබ්බ පාපස්සා කරනම් කියන එකේ අවසාන කෙලවර ඔය කතා කරන්නේ. යමක් නොකර මේ වෙන දෙයකට වෙන දෙයක් ඒකට වෙන්නේ කම්මැලි. ඒකක් හරි. නිදිමතයි. ඒ නිසා ඔය නිකන් ඉන්නකොට හොදි බොමු කියලා නිකන් නිකන් ඉන්න එපා කොහොම කොහම හරි ගහපල්ලා බප්පෙස්සන් කියලා අලුත් කලාවක් ඉගෙන ගන්න. මේට එනවා හරියට ඒ කලාකාරය. ඉස්සරහට සෑහෙන්න එනවා මේ අලුත් කලාව හොයාගත්ත කට්ටිය නිකන් ඉන්නකොට ඔය පෙස්සන් ගන්න. මම මන් දන්නේ මම මේ කියනකොට මේ ලියනෙක් කියපු එකනට කමටහන සුද්ධ වෙනවද කියලා. කියන්න දෙන්නේ ඒන හැම සංකල්පනාවක්ම මාර්ගපාක්ෂික බව තේරුම් ගන්න. ඒන හැම සංකල්පනාවක්ම කෙලෙස් බව තේරුම් ගන්න. ඒන සමකලාවකම මම ඇින්නවා කියලා තේරුම් ගන්න. ඒන හැම සංකල්පනාවකම මාන්නේ තියෙනවා කියලා තේරුම් ගන්න. ඒන හැම සංකල්පනාවකම තෘෂ්ණාව තියෙනවා. මේ මොනක්වත් නැත්නම් මොනක්වත් නැත්නම් මේ ප්‍රපංච දාගන්න හදනවා. ප්‍රපංච නොකළ යුතු තැනක ප්‍රපංච කරනවා. හරි අමාරුයි ඒකේ මේ හොඳ නරක හරි වැරදි තේරුම් කරලා දෙන්න. ඉතින් මේට වැඩි මට දන්නේ නැති නිසා මම මේ දන්න පැති වලින් ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මේ ධාතු මනස්කාර කතාවක් මොනවාක්වත් වුණොත් තිබුණු ක්‍රමේ හොඳයි. එහෙමම කල්ල කාලයට ඉඳ දුන්නා එයා හරි දැන්න ගෙනියනවා කියන එක තමයි උත්තරයක් වශයෙන් කියන්නේ. පිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනේක්මි. දැනට වසරකට පමණ පෙර වටන් ආසනයට හුරු වීමට උත්සාහ කෙලිමි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට මාහට එක ඉරියව්වකින් විනාඩි 30ක් පමණ නොසෙල්වී සිටිය හැක. අඟල් 3ක් 4ක් පමණ උස් වූ යම් මතු පිටක වාඩි වී කොන්ද ප්‍රදේශයේ මදක් හේතු කර ගත යුතුය. නිදිමතක් එන්නේම නැත. මෙසේ වාඩි වී මද වේලාවක් එම ඉරියව්ව නිරීක්ෂණය කෙලිමි. මම දැන් මෙතන සිටිමි. වරහන් ඇතුලේ ක්‍රමයෙන් ශරීරයේ ලිහිල් විය. මේ ආකාරයට විනාඩි 30ක් හෝ ඊට මදක් පැටිපුර නොසැලී සිටිය හැක. නමුත් වරහන් ඇතුළේ නමුත් යම් කිසිවකට හේතු වී නොසිටියහොත් ඊතරම් වේලාවක් සිටිය නොහැක. ශරීරයේ ලිහිල් වීමේදී පැත්තකට ඇලවී යයි. සමමිතික බව නැති වී යයි. ඊට ඉරියව් වෙනස් කළ යුතුය වේ. මෙසේ එක ඉරියව්වක වැඩි වේලාවක් සිටින අතරම නාසයේ වම් කළට සිත යොමු කෙලෙමි. ආශ්වාසයට වඩා ප්‍රශ්වාසය පැහැදිලිය. උණුසුම්ය. මුලදී තදට රළුවට බරට දැනුණු හුස්ම පසුව සැහැල්ලුවට ගුණියට දැනෙන්නට විය. එය ලී කොටයක් මෙන් දැනි පසුව ලෑල්ලක් මෙන්ද තුනී ලෑලි වතුරක් මෙන්ද දැනුනි. ඊටත් පසුව කඩදාසියක් මෙන් තුනී විය. පසුව ඒද නොදැනී ගියේය. නමුත් හුස්ම තිබෙන බව දනිමි. එහෙත් දැනෙන්නේ නැත. මෙසේ ටික වේලාවකට පසු උරහිස් උස් පහත් වන බව දැනුනි. ටික වේලාවකට පසු එකී සහැල් බව නැති වී ගියේය. මෙම සැහැල්ලු බව පවතින විටදී කෙලගලීමේ අවස්ථාවක් ඇතිනවන්නේය. එපමණකින් හෝ ශරීර නොසෙල්වෙන්නේය. මුඛය තොල් ආදී වේලි ස්වභාවයක් ගන්නේය. සමහර විටක ඉනෙන් පහළ හිරිවැටෙන ස්වභාවයක් ගනී. භාවනාවට වාඩි වූ සෑම දිනකම මේ සැහැල්ලු බව ඇති නොවේ. ප්‍රමාණවත් විවේකයක් හා ප්‍රමාණවත් ආහාරක් ලබා ඇති විට පමණක් මේ தත්ත්වය ඇතිවේ. මේකේ සැහැල්ලු බව තුල විශාල ප්‍රීතියක් ඇතිවේ. නින්ද නොගී බව, ක්ලාන්ත නොවූ බව විශ්වාසයේ ඉදිරි කටයුතු සඳහා උපදෙසක් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. පෙරවන් සරණයි. මේකේ දෙපැත්තක් පුළුවන් අපිට ජීවන ගැන සාකච්ඡා කරන්න. පස්සේ සඳහන් කරලා තියෙනවා සමාජලට හරියන සමාජට හරියන්නේ නැහැ. ඉතින් ඒක බුදුචානන්සේ පිළිගන්න දෙයක්. ආධුනිකයට හැම ගහන ගහන හැම වෙලාවෙම හරියන්නේ නැහැ. හරි එන වෙලාවේදී සමාධිස්සච නිමිත්තක් ගායි යෝති කියලා ක්‍රමවේදයක් බුදුහාමුදුරුව ගන්න තියෙනවා පසු කාලින අටුවාචාර්යන් වහන්සේලා එක නවහකාරේ චිත්තානි තික් ඉන්ද්‍රියානි තික්ඛානි භවಂತಿ කියලා තමන් ළඟ තියෙන මේ සද්ධාදී ඉන්ද්‍රිය දැන් තිනටදී තියුණු කරන්න තීක්ෂණ කරන්න සංවේදී කරන්න ක්‍රමේ නමයක් කියලා දීලා තිනවා එකක් තමයි සමාධිස්සච නිමිත්තක් ගායි හොති යම් වෙලාවක තමන්ට මේ හිතේ සහැල්ලු ගතිය ආවනම් ඒ නිමිත්ත ඒ සහැල්ලු ගතිය එන්නේ වාඩුනේ කොයි වෙලාවේද කොයි දිශාවට හැරලාද සක්මනකට පස්සේද නෑමට පස්සේද කෑමට පස්සේද හිත මොන විදිය වාතාවරණයකට තිබුණා කියලා උදව් වුණා වූ ඉචල්්‍ය සාධක ටික හොඳට සලකා බලන්න කියන. සලකා බලලා නැවත නැවතත් ඒ ටික සපයලා දෙන්න කියනවා බොහොම බයපක්ෂ ඇතුව. එතකොට හරියන්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා හරියේ හැම වෙලාවකම උදම්මනවා වෙනුවට ඒකට උදව් කළා වූ විචල්්‍ය සාධක මොනවද කියලා නිමිත්ත ගන්න කියලා කියනවා. එහෙම ගත්තේ නැත්නම් Tamanට වරදින පරියන්ක එනකොට චිත්ත ශක්තිය අඩු වෙනවා. අදිෂ්ඨාන ශක්තිය අඩු වෙනවා. හරියන පරියන්ක එනකොට අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. අන්න වැඩෙන වැඩෙන වෙලාවේ ඒකට හේතු වෙන ආසන්න කාරණා පදට්ඨාන කියලත් මේකට කියනවා. නිමිත්තක් ගන්නවා කියලත් කියනවා. එහෙම කෙරුවොත් තමන්ට මේ ලැබිලා තියෙන අත්දැකීමෙන් තමා විශ්ීම ඉදිරියට යන පාරක් හොයාගන්න. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන උපමාව පියාකුස්සෙක් සතෙක් අල්ලගන්න ඒ සත්තු හැසිරෙන තැන හොඳට දැනලා ඒ සතා යන්නේන මාර්ගයේ ගහක් ඇතුළේ හැංගිලා බලාන ඉන්නවා. පියාකුස්ස ගහක් ඉවනල්ලකට කොලයක් ඉවනට ගියාම පේන්නේ නැහැ. පේනුනේ නැතුනට හොඳට බලාන ඉන්නවා. ඒ කණ්ඩායමේ යනකොට. යනකොට බලනවා දුර්වලයම අල්ලගන්න. හිතා ගන්න මූ තමයි දුර්වලයා. එයා කොටු වෙනකන් ඉන්නවා බලාගෙන. බලාන ඉඳලා එයා විදිනවා ඒ Taman ඉන්න ගහේ ඉඳලා එක පාරට ආපු ගමන්ම අර දුර්ලසත් අල්ලගෙන එහෙම අහසට නැගිනවා. එහෙම නැත්තම් පොළොවට ගියොත් සත්තු මෙයාව කාලා දානවා. අහසට ගියොත් මෙයාගේ රාජ්‍යය. ඒ නිසා ඊයක වේගෙන් ගියා. සතා ගත්තා. ගත්ත ගමන්ම අහසට නැගිනවා. ඉතින් අහසට නැගලා දැන් මගේ රාජ්‍යය මට දිනලා තියෙන වෙලාව ඌ ඒ ගොදුර කණ්ඩ ඉස්සලා තමයි හිතපු තැනත් සතා හිටපු හැටිත් ගහපු ගැහිල්ලත් Taman මෙතෙන් ආපු පාරත් නැවත සලකා බලන ගතියක් තියෙනවා කියලා බුදුහාමුදුරන්ගේ බුද්ධ ඥානෙ බුදුහාමුදුරු කියන. යෝගී සමාධියක් හරිය වෙලාවේ ගුදුරට ඇහගත්ත පියාපුස්සෙක් වගේ හැරිලා බලන්න කියනවා මම මේ සක්මනකට පස්සේද එනතන නෑමකට පස්සේද එනතන ඔය කියන තේ පිටියට හේතු වුණාට පස්සේද එනතන බඩේ ආහාර තියෙන වෙලාවකද උදේවරුවේද හැන්දවරුවේද එනතන මලප්පහන පූජා කරලා අදිෂ්ඨාන ශක්තියක් ගත්ත වෙලාවේද සීලයක් සමාදන් වෙච්ච වෙලාවද කියලා ඒ කාරණා ටික ඒ නිමිත්ත පොත්වල බලන්න යන්න එපා පොත්වලින් සත්‍ය පහක වැඩක් නැහැ මේ Tamanට වෙච්ච එක වටනවා අන්න ඒ විදිහට මේ නිමිති නැවත නැවත ආයෝජනය කරන්න කියනවා අපි මේ මේ නිවාසික භාවනා වැඩමුළු සකස් කරන්නේ යම් කිසි කෙනෙකුට මෙතනදී ඒ එකලාශයේ අහුණා නම් එයාට ඒ විචල්්‍ය සාධක ටික හොල්ලන්න නැතුව හේම දෙන්න ඕන. ආයතරය ගෙදර ගිහිල්ලා ගෙදර ඉපුතියන ඉඳලා රෑ කෑල කාම කාම කාලා හිටු දෙනකොට ඉන්නේ වෙන සම්පූර්ණ වෙන මිනිස්සේ. ඒ මේ පැවිදි වෙනවයි කියලා කියන්නේ භාවනා යෝගී ජීවිතයක් ගත කරනවා කියන්නේ එහෙම නැත්නම් මේ නිවාසික භාවනා වැඩමුළු කියන්නේ අර විචල්්‍ය සාධකට කිහිම හිර කරලා තියෙනවා. ටිකට මේක යන්න පුළුවන්. ඒ නිසා මේක හොඳ රිසෝස්ෆුල් අවස්ථාවක් වෙන නැත්නම් මේ බොහොම සම්පත්‍තිකර අවස්ථාවක් හිමීට ජාම බේර ගන්න ඕනේ. මේ ඇති වෙන එකලස වැඩි වෙන විදියටත් අවුල් වෙනව අඩු වෙන විදියටත් තියෙන සාධක හොඳටම ඇති. ඒව කාර්යක්ෂම විදියට ගොනු කරගන්න පුළුවන් නම් එයාට තමන් ගොනු කරන ප්‍රමාණ ප්‍රතිඵල හෙට හම්බ වෙනවා. ඊට පස්සේ ඒකම ඉදිරියට යනවා. ඒක නිසා හේතු වෙලා භාවනා කරනත් අඬහව ගැමනක් තියෙනවා මේකේ. ඒ කියන්නේ බිත්තියක් ඉල්ලනවා. නිවන් දකින්නම් බිත්තියක් ඕනේ කියලා. ප්‍රශ්නෙකුත් නෑ හැබැයි. ඉඳලා හිටලා ගිහිල්ලා බිත්තිකට හිටලා බලන්න. නමුත් මතක තියානින්න ඔය බුදුමෙදි විශාල වශයෙන් මේ චෝදනා කරනවා මේ ලංකාවේ බෞද්ධයා බුදුරජාණන් වහන්සේ බෝධින්නාංශයට පිට දීලා වාඩිලා නිවන් දැක්කයි කියනවා කියලා. ඉතින් බුදුම ශාන්තිලා අහනවා බෝධින්නාංශයේ අරළු බැස්සට පස්සේ පිට දෙන්න පුළුවන්ද කියලා. අරළු බැහැලා බුදුරජාණන් බෝධින්නාංශික මේ ඒ වායෝ මුල් ආවට පස්සේ ඒක පිට දෙන්න බෑ. බුදුරජාණන්සේ හේවන ගත්තා විතරයි. ඉතින් අපි වෙලාව බුදුහාර උදවිච්ච තැන පිටිපස්සේ භෝගයක් ඇඳලා තියෙනවා. හරියට බුදුරජාණන්සේ ආතරයි තිස් තිබුණා, කොන්දේ අමාරු තිබුණා. ඊ මේකත් තිබුණේ නැහැ. 70000 ගේ බලයක් තිබුණා. ඒක නිසා විනාඩි 30ක් කරනකොට බොහොම දක්ෂයි. පිටික හේතු නැහැ කියලා මං කිසියෙත්ම අපරාධයක් විදිහට සලකන්නේත් නැහැ. වරකේ ඉඳලා බලන්න. ඒක ඇති කිසි ප්‍රශ්නයක් නැත්තේ නෑ. එතකොට වාසියද නැද්ද කියලා නමන්න තේරෙනවානේ. ඒ වගේම බලන්න මේ 30ට වෙගමඩ 35ක් ඉඳලා බේවා කියලා දිස්ත්‍රාණ කරන යනවා. ඒක රජ ප්‍රතිඵල නෑ නම කාලය ගන්න පුළුවන්. මේ විදිහට මේ දැනට Taman ළඟ තියෙන මේ අඩුම කැඩම ටික මේ ක්‍රමසා විදි මොන්න බුදු කෙනෙකුට දෙවි වටනවා. මම දැන් තමයි උපයාගත්ත දේ. මේ ටික සකස් කරන්න වැඩි කාර්යක්ෂමතාවයක් සඳහා ඒක පිළිබඳ බුදුහාමරණ කිසිම සැකයක් නෑ අපි ඔක්කොටම සමාන ඥානයක් තියෙනවා. මේ දන්න ටික දිනු කරගන්න අපිට සමාන ඥානයක් තියෙනවා. ඒවැනි දෘෂ්ටි කෝණයක් තමයි ඕන කරන්නේ. මට අලුතෙන් ගන්න මොනවත් නැහැ. මේ තියෙන ටික ගොනු කරගෙන මම දිගට දිගට යනවා කිව්වොත් හැමදාම ලොකු පිපි පනින්න යන්න එපා. පොඩ පොඩ පොඩ පොඩ කරන ගියොත් ආදුනිකෙක් වුණත් ඔය තමන්ගේ මට්ටම් තම්මට්ටම් කියලා කතාවක් තියෙනවනේ. ඒ නිසා හම්බෙලා තියෙන ටික හොඳටම ඇති. හොඳ අවස්ථානෝචිත ප්‍රඥාව දාලා ටික ටික ටික ටික දිනු කරන යන ක්‍රමයට ඉදිරිපත් කරන තොරතුරු ඉදිරිපත් කරලා තියෙන ක්‍රමය හොඳයි කාටත් ධෛර්යමත් වෙන විදිහක් තියෙනවා. නිර්වන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මම පර්යංකේ සිටිමින් ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරමි. මෙසේ කර මෙසේ වාර 10ක් 15ක් පමණ මෙනෙහි කරන විට මගේ වම් වේත් තද වේදනාවක් දැනුනි. මම වේදනාව වේදනාවේ මෙනෙහි කරමි. වේදනාව අඩුවන විට ආශ්වාස ප්‍රශ්වාසයේ නොදෙනී යන බව වැටහිනි. ඒ දෙස බලා සිටනා විට නොදැනීම මගේ ඉස පහතට වැටිනි. මම නිදා සිටිනාසේ හැඟුණත් මම නිදා නොසිටි බවක් වැටහේ. සිත ගැඹුරටම කිඳා බැස ඇති වාසිය දැනිනි. මේ ඉරියව්වෙන් සිටන විට මා ගැස්සී වැටෙන්නාක් මෙන් දැනි ගැස්සී පියවි සිහියට පැමිණීමේ මෙසේ වීමට හේතුව කරුණාවෙන් පාදා දෙන්න. මගේ භාවනාව නිවැරදිද? මට මේ සඳහා උපදෙස් ලබා දෙන මෙන් ඉතා ගෞරවයෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. මේ විදිහට හිත කඩාවැටි පළමිනිම අවස්ථාවද මේක නැත්තම් ඔය ටී ඉස්සලත් මේක වෙලා තියෙනවද කියලා මම දැනගන්න කැමතියි. ඒ ඒ ලියපෙකනට මම මේ ආමන්ත්‍රණය කරන්නේ මේක මේ ඉස්ලාම් වතාවට වෙච්ච එකක්ද එහෙම නැත්නම් මීට කලින් මේ වගේ වෙලා අත්දකලා තියෙනවද කියලා දැනගන්න කැමතියි. පොඩ්ඩක් පොඩ්ඩක් ඉවසන්න. ගරු ස්වාමීන් වහන්සේ මම භාවනා කරන අවස්ථා 3-4 කිසිම එහෙම වුණා. ඉතින් ඒක මට පහදා දෙන්න කියලා තමයි මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ. එතකොට මම තව ප්‍රශ්නයක් අහනවා මේක වෙන්න වෙන්න වෙන්න මේක පිළිබඳ සැක බය එහෙම නැත්නම් අනිශ්චිතතාවය වැඩි වෙනවද? එහෙම නැත්නම් මට මේක දිගට කරගෙන යන්න පුළුවන්. මේක තිබුණාට මට භාවනා කරගෙන යන්න පුළුවන් කියන විශ්වාසයේ වැඩිවීමක් වෙනවද? කොයි අතරද යන්නේ? විශ්වාසය තියෙනවා එහෙම දිගටම යා ගන්න පුළුවන් වෙයි කියලා. එච්චරයි මම හිතියන්නේවත් ඔච්චරයි කියන්නේ. ওই ප්‍රශ්න දෙක Taman ගිම්ම අහගන්න හැමදාම මේ පළවෙනි වතාවට නෑ. ඔය ඉතිසර වෙලා තියෙනකොට දැන් දෙතුන් සැරයක් වෙනකොට මට දැන් තියෙන විශ්වාසය වෙන්න. ඒච්චර තමයි. ඕකට තමයි බුදු කියන්නේ. එතකොට බොහොම සන්තෝෂයි මේ මයික් එක අතර ගත්තා. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් පාදයන් වහන්සේ ආනාපානසති භාවනාවේ යෙදෙමින් පරයන්කේ සිටියේදී ක්‍රමෙන් සංසිදී ගොස් හුස්ම ගැනීම හෝ පිටවීම දක්නට නැති තත්ත්වයක් ඇති අවස්ථාවේ සිතුවිලි ගලායමක් ඇතිවේ. ඒතද බලා සිටියේද සිතුවිලි ගලායම දිගටම පවත්නා විට මගේ භාවනා අරමුණ ආනාපාන සතිය බව සිහිකොට වමනායෙන් හුස්ම ගැනීම හා පිටවීම සිදු කරන්නට පටන්ගෙන නැවත භාවනාවට ඇතුළත් වුණා. මෙසේ කිරීමේ වරදක් ඇද්දයි පහදා දෙන සීක්වා. ඔබ වහන්සේට සියලු යහපත සැලසේවා. දිගාසිරි ලැබේවා. මම දැන් හරස් ප්‍රශ්න ඇහිම පුරුද්දට ගිහිල්ලා මගේ. මේ කෙනාට ඒ විදිහට නැවත ආයාසයෙන් හුස්මට ගියාට පස්සේ හිත නිවි හැනහිල්ලේ හුස්මත් එක්ක හිටියද නැත්නම් හිත පෙරලි කරමින් හුස්ම මේ ආශාස විශ්වාස විශ්වාස බලා ගන්න බැරුව කරදර වුණාද කියලා මේ හිත ගැනීම හොඳයි කියලා කියමුකෝ එහෙම ගත්තට පස්සේ වෙච්ච දේ පොඩ්ඩක් අපිට කියන්න කැමතිද සභාවට කවුද ඒ ලියපු එක නා ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ඒ සිටිවිලි එන්න ආපුවාම එකක් කරන එකක් දිගින් දිගටම එනවා ස්වාමීන් වහන්සේ මම ඇහුවේ ඒ වෙලාවේදී හයියෙන් හුස්ම අරගෙන හරි නැවත ආනාපානට ගියාට පස්සේ ආනාපානෙත් එක්ක ඉන්න පුළුවන්කම තිබුණාද නැත්නම් ආනාපානේ ආයෙත් විසිරලා ගියාද නෑ ස්වාමීන් වහන්සේ ආනාපානෙට යන්න පුළුවන් වුණා ඒක දිගට යන්න පුළුවන් එච්චරයි එහෙම වුණා නම් ආයාසයෙන් ගත්තත් ප්‍රශ්නයක් නෑ ඉස්සරහට Tamanට ලැබෙන අතවාසිය තමයි නැත්නම් පෙරනිමිත්තක් වශයෙන් කියනනම් ඉස්සරහට ඔච්චර දඟලන්නේ නැතුව ආනාපානට ලේසියෙන් ගන්න පුළුවන් වෙයි ගත්තට පස්සේ Tamanට තේරෙයි අතරමං වෙච්ච කෙනෙක් මම්මුලා වෙච්ච කෙනෙක් ආය නැත පාරට වගේ නැත්නම් ගෙදර වගේ Tamanට ඉස්සරහට තීරේ ආනාපානෙ තමයි මට තියෙන ගැලවුම් කාර්යය. ආනාපාන තමයි සතියේ තියෙන ප්‍රධානම අරමුණ කියලා මොන කරදරයක් වුණත් හිතවිලි බහුල වෙනවා වේදනා බහුල වෙනවා සද්ද බහුල වෙනවා කොයි දේ වුණත් අමෝරාවෙන් හරි ආනාපානට ගත්තට පස්සේ හිතිනවනම් ඒ ප්‍රයත්නයේ කරපු අනුග්‍රහයක් තමයි. ඉස්සරහට මොකද වෙන්නේ? අච්චර ප්‍රයත්න කරන්නේ නැතුව ගන්න පුළුවන් වෙනවා. ඒක Tamanට මේකට කියන්නේ සතුප්පාද කියලා වචනය බුදුහාමර පාවිච්චි කරනවා. අන්දමන්ද විනාඩ පස්සේ පොඩ්ඩක් තටමලා පොඩ්ඩක් ආයාස කරපු ගමන් මූල කර්මස්ථානේ ඇවිල්ලා Tamanට ඔඩොක්කට Tamanගේ බබා ඔඩොක්කට ගත්ත අම්මා කෙනෙක් වගේ අරසාව දෙනවා. ඒ සතුප්පාදය ඉගෙන ගත්තොත් නැත්නම් මේ සතුප්පාදය පුහුණු කළොත් මරණ චිත්තක්ෂණයේ හිත වික්ෂිප්ත වුණත් සුගතියකට යනවා කියලා බුදුහාමෝ සෝතානුදත්ත සූත්‍රයේ විස්තර කරලා තියෙනවා. ජීවිතයේදී කලබල වෙනකොට ආරක ස්ථාන හොයන්න පුරුදු කරලා සතිය ආරමුණු හොයන්න පුරුදු කරලා මෙතන කියන විදිහට ආනාපාන හොයන්න පුරුදු කරලා පුරුදු කරපෙන්නනට මොන කරදරයක් වුණත් එච්චරයි ආරක්ෂක යන්ත්‍රය තියෙන්නේ. ඒ වෙනතු මේ පුද්ගලික ආමදාවල් තියාන පිස්තෝල තියාගෙන කොයි දේ කරනවටත් වඩා ඒ හිත තමන් පුරුදු කරපු අරමුණට ගන්න හදන එක හොඳයි. ඊට පස්සේ හිත හිටියනම් හොඳයි. ප්‍රශ්න අලතුනේ ඒකද කියලා ඒක හොඳයි. ඒත් ඉස්සරහට තියෙන දේ පෙර නිමිත්තක් දෙන්න පුළුවන්. අනාගත වාක්‍යයක් යන්න පුළුවන්. ඉස්සට ඉස්සරහට ওই වැඩේ මම සම්බන්ධ නොවි ඉබේ වෙන්න පටන් අර ගන්නවා. එදාට තමයි ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා කියන විදිහට සතිය ආරක්ෂා කරන එකනාව සතිය විසින් ආරක්ෂා කරන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි පින්න ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී සාමාන්‍ය වශයෙන් ටික වේලාවක් ඇවිදගෙන යනවා. පසුව වම දකුණ වශයෙන්ද එසේ හොඳට පුහුණුවාට පසුව ඔසවනවා යවනවා තබනවා. ඔසවන්න හිතෙනවා යවනවා තබනවා වශයෙන්ද සක්මන දිගටම කරගෙන යනවා. වම දකුණ කියලා පාදයේ තබන විට පාදයේ සහ කයෙහි ලොකු බරගතියක් දැනෙනවා. ඔසවන විට සැහැල්ලු ගතියක් ඇති වෙනවා. ඔසවනවා යවනා වශයෙන් යෙදෙන විට එම බර ගතිය අඩු වී පාවෙලා යන ගතියක් දැනෙනවා. සමහර වෙලාවට කකුල අනික් කකුලේ පැටලෙන පැද්දෙන ගතියක් ඇති වෙනවා. මේ අන්දමින් ටික වේලාවක් ගමන් කරන විට ශාන්ත සැහැල්ලු ගතියක් දිගටම පවතිනවා. හිත කය ගැන යොමු වෙනවා. හොඳ සමාධියක් ඇති වෙනවා. එසේ පැයක් පමණ සක්මනේ යෙදී අරයන්ක භාවනාවට යනවා. වැඩි වේලාවක් නොගොස් සතිය පිහිටනවා. එෙහිදී හිත සමාධි වෙනවා. මෙසේ ආනාපාන සතිය අධිපට්ඨාන භාවනාවේ ඇති විදියටයි මට පුරුදු වෙලා තියෙන්නේ. හුස්ම ගන්නා විට දිග ආශ්වාසයක්ද, කෙටි ආශ්වාසයක්ද, හුස්ම හෙළන විට දිග හා කෙටි වශයෙන් තීරුම්ගෙන ඒ විදියට භාවනා කරගෙන යනවා. පසුව ආශ්වාස ප්‍රශ්වාස මුල මැද අග වශයෙන් බලමින් ධාතු වශයෙන් ඒවා හඳුනාගනිමින් දිගට පැයක් පමණ භාවනා කරගෙන යනවා. පසුව ආශ්වාසයේ ප්‍රස්වාසයේ වෙන් වශයෙන් බලනවා. මෙහිදී හිත හොඳට සමාධි වෙනකොට කුසමැල්ල නොපෙනී යනවා. මෙම අවස්ථාවේදී නිින්ද යනවා වගේ දැනෙනවා. ඒ ශනීම තිගැස්සී පැත්තකට විසිරෙනවා. නැවතත් ආනාපාන සතියෙම යෙදෙනවා. මෙසේ ඇතිවීමට හේතු මොනවාදයි පහදා දෙන්න. ඉදිරියට කල යුත්තේ කුමක්දයි පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. අර ඉස්සලව අහපු ප්‍රශ්න දෙකට හම්බෙච්ච හරස් උත්තර දෙක එකතු කරලා ගත්තොත් හිත එකපාරට ගිහිල්ලා කැස්සිලා අවදි වෙනවා. අවදි වෙලා ඊට පස්සේ ආයාසින් හෝ ස්වභාවයෙන් ආනාපානට යනවා. ටික වෙලා ගියාම ආයෙත් ඔක තැම්පත් වෙලා ආයෙත් ගැසෙනවා. ඉතින් මේ විදිහට මේ ලියපු එකනට නැවත නැවත ගැස්සීමෙන් පස්සේ ආනාපානෙට එනකොට වඩා හුරු ගතියක්ද එන්නේ නැත්නම් gedare ඉන්න වගේ ආතෑරලා කරකලා තැරට පස්සේ නැවත ගෙදර එනවා වගේ ගතියක්ද තියෙන්නේ නැත්නම් මේක වෙන්න වෙන්න බය වැඩි වීමක් සැක වැඩි වීමක් අනිශ්චිතතාවයක් වැඩි වීමක්ද වෙලා තියෙන්නේ කියලා මට දැනගන්න කැමතියි. කැමතිද මේ දීපේකනත් කට උත්තර දෙන්න? ඉන්න බෑ දැන් මෙච්චර මේවා කතා කරන මොන බයද ඉතින් ආයේ. ඒකත් කියවනවා නම් කොලේ අයකතියක් එන්නේ නැහැ කියලා ඊට පස්සේ කොලේ සාක්කුවේ දාගෙන ගජින වට දන්න ඕනේ ඊට පස්සේ. කමඨාන සුද්ධ වෙනවා. විතර බලන්න මේ කටයුතු කරනකොට එක සැරේදී බයක් වෙන එක සාධාරණයි. නමුත් ඒකට අහන්න කෙනෙක් නැහැ, කරන්න දෙයක් නැහැ. ඒදීදී කරපන් එච්චරයි යෝගාවචරයෙන්. දෙවෙනි තව ආයෙත් එනවා. ආයෙත් එන කරනකොට කරනකොට ඔය දෙවේලේ දකින්න කුකුල ආයෙ කරමලා මේ වේලේ පෙනේ සකසීම සුදු වෙලා කිව්වා වගේ. ඔය බය ඇරෙන එක තමයි මේ සංසාරෙට තියෙන බය අයින් වෙනවයි කියලා කියන්නේ. ඒක කරලමයි අරින්නේ තියෙන්නේ. කවුරු මොන උත්තර දුන්නත් තමන්ම කරලා කරලා කරලා ඒ බය ඇරෙනකොට තේරෙනවා ඒක මේ ආධුනිකයට හිතා ගන්නවත් බෑ. සතිය නැති වෙනසකට හිතා ගන්නවත් බෑ. සතිය තියෙන කෙනෙකුටත් බෑ. සතිය තියාගෙන මේකටම යෙදෙන්න ඕන. එතකොට ගහනවා මේ පැත්ත දමලා ගහනවා මේ පැත්ත දමලා ගහන රොටි අර ගෝදම්බ රොටි ගහන දැකලා තියෙනවද පාරයි? රිද්දි රෙද්ද වන්න වගේ ගහලා තියෙන්නේ මොකද්ද මේ? අපි කියන ගෝදම්බ රොටි කියලා. යාපැත්ත රුස ගැව්වා මේ පැත්ත රුසලා ගැව්වා දෙක තුන ගහනකොට මේක නිකන් පොලිතින් එක වගේ ඇදලා යනවා. ඉස්සර ගන්නකොට පිටිකුලිය තියෙන. ආනේ දේ වුණාට පස්සේ තේරෙනවා බුදුජානනාසේ කියලා තියෙන්නේ මේ භාවනාවට හිත වැටුණාට පස්සේ කොඹල ගැතට අහුවෙච්ච මැටි පිට වගේ ඕන පැත්තකට අඹන්න පුළුවන්. ඒ කියන්නේ විශ්වාසය වැඩි. ඒක ඇත්තටම මම වැඩමුළුවකින් බලාපොරොත්තු වෙන එක වැඩමුළුවකින් බලාපොරොත්තු කරන ලොකු වැඩි. අපි බලාපොරොත්තු වෙන වැඩමුළුවකින් අරමුණට මුණ දාගෙන ඉන්න හරි ඇසලා දුන්නාට පස්සේ ඉතිරි හරි අතිරේක ලාභ. මේව ඇත්තටම අතිරේක ලාභ. ඒ වෙටි ඉදිරිපත් කරන එක ලියලා ඉදිරිපත් කරන එක අනික් අයට ධෛර්යයක්. ඒක හරිය නෑ කියලා කියන දෝෂ කියන්නත් බෑ. නමුත් ඒ හරිය ගිය කෙනෙක් හරියට ඒක සභාවට ඉදිරිපත් කරනවා නම් කෙනෙකුට තේරෙනවා මේ මේ වගේ සභාවක ප්‍රශ්නයක් අහන්න ඕනේ කොහොමද කියලා. කමඨාන් වාර්තා ලියන්න ඕනේ කොහොමද කියලා. එතකොට අනික් අය පාර්ට වැටෙනවා. ඒක නිසා මෙයාට විතරක් නෙමෙයි මම ස්තුති කරන්නේ. අද ඉඳන් තුන්වෙනි හතරවෙනි දවසනේ මීට පස්සේ ඉතින් පාරට වැටෙනවා. ඒකෙදි ඒ අර පෞගේ ගත කරපු දවස් තුන හතරට ලැබිච්ච අනුග්‍රහය හැබැයි මේක පුංචිට සලකන්න එපා. පාරට වාහනේ දාගත්තයි කියන්නේ පොඩි වැඩක් නෙවෙයි. දැන් තියෙන පාරෙන් පැටල ගන්න නැතුව මේක දිගට ගෙනියන එකයි තියෙන්නේ. ඔබ තවදුරටත් ගැසි ගැසි යන්න දෙන්න අන්තිමට ගැස්සීමත් ආනාපානෙ වගේම සංසිඳෙන්න පටන් ගන්නවා. සංස අවසන් ප්‍රශ්නය ලිඛිත ප්‍රශ්නය. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනා මම පළමු දවස් දෙවන තුන්වන දවස් සහ අද දවසේ පරයන්ක භාවනා කරන්න. මුලින්ම කය හිඳවා සිටින ආකාරයේ නිරීක්ෂණය කළ කළෙමි. මරණ ඇතුළ විනාඩි දෙකක් තුනක් පමණ. ඉන්පසු මම දැන් මෙතන කර්මස්ථානයේ මෙනෙහි කළෙමි. එසේ කරන විට මාහට අධ්‍යක්ෂකෙමිට සිද්ධිය දවස් වෙන වෙනම ලියමි. පළමු දවස මම දැන් මෙතන මෙනෙහි කරන විට ඇත්තට මේ වගේ වෙනකොට මට හොඳම තොරතුරු දුන්නොත් ඇති. හැමදාම මේවා කියන්න ඕනේ නැහැ. ඒ නිසා ඕකේ අන්තිම තොරතුරු ටික විතරක් කියන්න මේ ආසන්නම කරපු පරියන්කේ ඒක ඔක්කොටම මතක තියාගන්න. ඉතිහාසයේ තමන්ගේ වාර්තා පොතේ ලියන්න. මම කමටහන් සුද්ධ කරන ලාවේ තමන් හොඳයි කියලා හිතන හොඳම පරියන්කේ විතර සහ හොඳම ධක්මනේ විතර කිව්වොත් ඒක හොඳටම ප්‍රමාණවත් සාකච්ඡාවක්. අද දිනේ පරයන්ක භාවනාවේදී හුස්ම රැල්ල ගැන කිසිදු බලාපොරොත්තුවක් නැමැතිව මම දැන් මෙතන භාවනාව ආරම්භීමි. සිතවිලි එන විට ටික වේලාවක් එය දැනගතිමි. සිතවිල්ලක් සිතවිල්ලක් ගියා මෙනෙහි කළෙමි. ඊවිට සිතවිලි එකින් එක සිතට ගලා ආවත් ඒ සියල්ලම සිතවිල්ලක් කියාද මෙනෙහි කළෙමි. සිතවිලි අතරතුරද මම මූල කර්මස්ථානයේ මෙනෙහි කළෙමි. දිගටම මූල කර්මස්ථානයේ මෙනෙහි කරන විට මිනිත්තු 45ක් පමණ ගිය තැන මා බලා බලාපොරොත්තු නොවූ හුස්ම රැල්ල මට දැනුනි. අද දවසේදී ඒ දෙවන දවසට වඩා වෙනස්ය. ඊටා දිග ආශ්වාස හතරක් හෝ පහකුත් ඊට ටිකක් කොට ප්‍රශ්වාස හතරක් හෝ පහකුත් මට වැටහිනි. මා හුස්ම රැල්ලට කිසිදු කැමැත්තක් නොතිබුණද මගේ මුල් කර්මස්ථානයේ මගේ සිතට එල්බගිය බැවිනි. හුස්ම රැල්ල මට දැනුනේ මුහුණ ඉදිරියේ ආසන නාසයට ටිකක් පහළිනි. තවද හුස්ම ඇල්ල දිගින් දිගටම මට දැනුන නිසා මගේ මූල කර්මස්ථානය අමතක කර හුස්ම රැල්ලට හිත තැබුවෙමි. මේ ආකාරයට මගේ පරණංග භාවනාවේදී සිදු වූ අද මගේ භාවනාව සතුටුදායක තත්ත්වයට යොමු වී ඇතිදැයි කියා හෝ තවමත් කිසිම වෙනසක් නැතිදැයි කියා බවහන්සේගෙන් ගෞරවයෙන් පිළිතුරු පතමි. බවහන්සේට උතුම් වූ කරුණා පුරුණංගේම ආශිර්වාදය ලැබේවා. මේකෙදී අර මම දැන් මෙතන ඉන්නවා කියන කර්මස්ථානේ ධෛර්යයව නැත්නම් ආනපානේ මේ දෙකේ කොයි දෙකේම හෝ දෙකෙන් වඩා එකකට ප්‍රධාන තැන දීලා හෝ සතිය වැඩිලා තියෙනවනම් ඉස්සරහට ගිහිලා තියෙනවා අරමුණ මාරු වුණත් එකම අරමුණේ හිටියත් සතිය වර්ධනය තමයි ඕන කරලා තියෙන්නේ ඒක වුණා නම් ඉස්සරහට යා ගොඩක් අරමුණු වෙනකොට ඒ කර්මණක් තෝරගන්නවා කියන එක සතියෙම කරලා දෙන්න අපිට ඉස්සලා කරන්න තියෙන්නේ මේක ඔක්කොම ටික මල්ලේ දාගෙන හරි කමන්නේ මල්ලේ කට බැඳ ගන්න ඕනේ. බැඳගත්තට පස්සේ සට්ටු කරනකොට සට්ටු කරනකොට ඕක අඩුක් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ආනාපානය කියන්නේ එච්චරම සුවිශේෂී වැදගත් 아무ත් එක් නෙවෙයි. අපි මෙතන ඉන්නවා කියන එක දැනගත්තත් ආනාපානය වගේම සතියේට ඒක ගොදුරක් වෙනවා අරමුණක් වෙනවා. ඒ නිසා අර ආනාපානෙ තියෙන්නේ ඒක ජීවිතයට ඉතාමත්ම සමීප ප්‍රාණයට ඉතාම සමීපස්ත දෙය නිසා ඒකත් එක්ක අත්දැකීමේ එකතුවක් එහෙම නැත්නම් ගුණයක් තියෙනවා. ඒ නිසා සත්‍යචනාංශ මේක ඉදිරිපත් කළා තියෙනවා. ආනපන පේන්නේ නැහැ කියලා ගණන් ගන්න එපා. තමන් ඉන්න බව. මෙතන ඉන්න බව දන්නවනම් ඒකත් සත්‍යයට පූර්ව ලක්ෂණ ලැබෙනවා කියලා හිතාගෙන මේ දෙකේ වැඩිපුර සතිය තියෙන තාලේ නැත්නම් සතිය ඉතා සමීපස්තෝ පිටන තාලෙට මේ දෙකෙන් කොයි එක හරි උපකාර කරගෙන ගමන් කරන්න ටික කාලෙකදී භාවනා විසින්ම වඩා ප්‍රතිඵලදායක අරමුණ මම දැන් මෙතන ඉන්නවා කියන එකද ආනාපානද කියන එක Tamanට පෙන්න. දෙවැන්නෙකුට ඒකට සම්බන්ධ වෙන්න බෑ මට පුළුවන් සාමාන්‍ය මේ අදහස් මත පළකිරීම පමණයි. නමුත් අරගෙන තියෙන අප්‍රත්‍යත ධෛර්යයට ප්‍රතිඵල ලැබිලා තියෙන බව කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම තමයි මේ ප්‍රශ්නේ දිව්‍ය ස්වාමීන් වහන්සේ මට මැද හරියේදී ඒ කියන්නේ මම දැන් මෙතන කියන ඒ කර්මස්ථානීය මෙනෙහි කර කර සිටිනකොටම අර ලිපියේ සඳහන් කරා වගේ ප්‍රශ්නේ සඳහන් කර විදිහට ලියුණා මේ හුස්ම රැල්ල දැනුණා ඊට පස්සේ මට සැකයක් ආවා ස්වාමීන් වහන්සේ මම පළමු කර්මස්ථානයේම සිටිය යුතුද මෙනෙහි කළ යුතුද දෙවෙනි කර්මස්ථානය කියන්නේ හුස්ම ගැනත් සිහිය යෙදවිය යුතුද කියලා ඒක ඇත්තටම මේ ටාගට් එකට වෙඩි තියු මිනිස්සයා ටාගට් බෝඩ් එකේ රවුන්ඩ් කීපයක්ම තියෙනනේ මැදනේ බුල්සයි එක තියෙන්නේ. ඉතින් ඉස්සල්ලාම ටාගට් එකට ගහන්න ඕන කොහොම හරි කර. ඊට පස්සේ තමයි ඊගා වලල්ලට වෙච්ච යන්නේ කරන ගන්න. ඊට පස්සේ තමයි ඊගා වලල්ලට වෙච්ච. අනේ වගේ මම දැන් මෙතන කියන එක මුළු ටාගට් ලෑල්ල වගේ. ඒකේ මැද තියෙන ආනාපාන ඇතුලේ ඇතුලේ රවුන වගේ. ඒ ටාගට් එක ඇතුලේමයි. ඊට පස්සේ ආනාපාන මුළු මැද අග බලනවා. ආශ්වාස ප්‍රශ්වාසයෙන් ගලපනවා ආශ්වාසයෙන් ආශ්වාසයට වෙනස්කම් බලනවා ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට වෙනස්කම් බලනවා කියලා ටාගට් ලෑල්ලේ ඇතුළට ඇතුළට ඇතුළට හරියට බුල්සයි එකට තිතර වෙඩි තියන්න පුරුදු වෙන්න යන ගමන. ඒ නිසා මේ මම දැන් මෙතන කියන එක ඇතුලේ තැනකටයි යෝ ගිහිල්ලා තියෙන්නේ. ඒක හැම වෙලාවෙම හිතින් නැති වෙන්න පුළුවන්. මේ සුළු වේලාවක් ඉන්නවා ආයෙත් යන්න පුළුවන් මම මම දැන් මෙතෙන්ද ආයෙසරක් ආනපානෙ ඉන්න පුළුවන් ඒකට ආනපානෙ ලැබුණයි කියලා කියන්නේ අර සතිමත් වීමට ලැබිච්ච තෑග්ගක් වගේ නිකන් අමතර තෑග්ගක් වගේ ඒක ප්‍රයෝජන ගන්න. ඒක බාධාවක් හෝ සැකයකට කරුණු කරගන්න නැතුව මේ මම මෙතෙක් කරපු වැඩේට හම්බු කොම්ප්ලිමන්ට් එකක්. එහෙම නැත්නම් ටැග් එකක් කියලා බාර ගන්න එකයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මම ඊයේ මගේ සක්මන් භාවනාව ගැන ස්වාමීන් වහන්සේට දැනන්න මම ඊයේ සක්මන් භාවනාව කරද්දී තාලං කළා පොඩ්ඩක් අද. sorry. මම සක්මන් භාවනාව කරද්දී මට මැදදී මම නැවතිලා එංග උණුසුම් වෙලා තුන નિરાයාසයෙන් මට සිහිපත් වුණේ ආනාපාන සතිය එක්වරම වැටුණා. සක්මන් භාවනා කරද්දී මැදදී. තවත් මයික් එක ලං කරලා කතා කරන්න. මම ආනාපාන සතියට ගිහිල්ලා හිටගෙන මම ආනාපාන සතිය කරලා නැවතවරක් සක්මන් භාවනාව කළේ. ඊට පස්සේ මට දැන් අද මමම තීරණය කළා මම මූල කර්මස්ථානේ වෙනස් කරනව නේද මේ කියලා. එතකොට මම අද මැද හිටගෙන මම යටිපතුලට සිත යවලා මම හිටගෙන ඉන්නවා කියලා හිතන් මෙනෙහි කළා. මගේ ඒ අතරේ සමාධිය කිසි අයරකින් බිඳ වැටුන්නේ මම දිගටම ගියා. ඊපස්සේ නමුත් දිගටම කරගෙන යද්දී අපිට ඉඳගෙන අවස්ථාවක් ලැබුණේ නෑ කාලයත් එක්කලා. මට ඕනේ දැනගන්න හරියටම එතෙන්දි මට ගැටලුවක් ආවා. කොහොමද මම අර උණුසුමත් එක්කලා ඇඟේ තියෙන මම ඇවිදිද්දි ඇවිදිද්දි ඇඟේ ආපු උණුසුමත් එක්කලා මට નિરાයාසයෙන්ම මම අර පරයන්තියේ ඉඳගෙන කරන භාවනාව වගේ මට ආනාපාන සතිය નિરાයාසයෙන්ම එක මොහොතකින් මට ආනාපාන සතියට යන්න පුළුවන් වුණා හිටගෙන ඒක නිතර නිතර සිද්ධ වුණා මම පොඩ්ඩක් යනවා මම ඊට පස්සේ නැවතිලා හිටන් මම ආනාපාන සතිය කරනවා ඒ වගේ මේ ක්‍රමය මේ දෙක අද කලේ හිටගෙන සිටගිට සිටිනවා කියන එක මෙනෙහි කළා එතකොට මේ දෙකෙන් මම මොනවද කරන්න ඕනේ මට ප්‍රධාන වශයෙන්ම සක්මන කරනකොට හිතගෙන ඉන්න එක කලියුත්තක් නෙවෙයි. අපිට දෙන දිගටම යන්න. හිතගෙන ඉන්න එක දෙනවා උපක්‍රමයක් විදිහට. උනට දිගටම වේදනාව එනවනම්, දිගටම හිතවිලි එනවනම්, දිගටම රූප බලන්න ඕන නම් කියනවා සක්මන් නැතර කරලා ඒකට ඒ වැඩේ කරගන්න ඉඩ දෙන්න කියලා හිතපන්. ඒ රූප බලපන්. නැත්නම් වේදනාව විඳපන් කියලා. එහෙම නැතුව සක්මන කරගෙන යන්න පුළුවන්කම තියේදී ඒ නතර කිරීම ඔය ඉන්ටර්සිටි බස් එකක් අතරමැද නතර කරනවා. ඒ ඩ්‍රයිවර්ට බාර දෙනවා වෙන නතර පටන් ගන්න අතෙන් ඵලයි. ඒ නතර කිරීමට මොකද්ද චේතනාව උනේ? ඇයි ඇයි අතරමැදදී ඉතගෙන ඉන්න චේතනා මොන වගේ එකක් තුනේ කොහොමද එතෙන්ද පෙළඹුනේ ඒක ලොකු පැහැදීමක් නෑ ඊයනම් පළමු අත්දැකීම නිසා මට ලොකු අර මට එන සමාධියත් එක්ක එන රූප මගේ අත්දැකීම් වැදගත් වුණා මම අද ඒව වැදගත් කළේ නෑ මම දැනගත්තා ඒවා ස්වාමින්වහන්සේ කියපු පරිදි අපිට මගතලකුණු විතරයි කියලා අපි යන ගමනේ හම්බෙන මග සලකුණු විතර ඒව අත්හැරලා දාන්න ඕනේ ඒවට වෛර කරන්න ඕනේ කියලා හිතලා මම දිගටම අද හිතගෙන ඉන්න සක්මන් කරන එක නතර වෙලා හිතගෙන ඉන්න මොකද්ද හේතුව මට ලොකු හේතුවක් පැහැදිලි නෑ ඒක තමයි සුද්ධ කරන්නේ හිතගෙන ඉවරලා අනපනේ බලනවාද උණුසුම බලනවාද අතුල බලනවට වැඩිය සක්මන් කරන එකට හිතගෙන ඉඳිල්ල අමෝරාදයක් අවශ්‍ය නෑ ඒක උනොත් විතරක් අපි සලකා බලනවා මේ එන්ජින් එකට නතර වෙන්න පෙට්‍රල් නැති වෙලාද ට්‍රැෆික් ජෑම් එකක්ද කොටි ඇට්ටක් දාලා දිනවත් දන්නේ නැහැ. අතර උනේ මොකද්ද කියන එක පරීක්ෂා කරලා බලන්න. පරීක්ෂා කරලා බලන්න මේ උනාට වැඩි ඇඟ උණුසුම් වීම නිසා ඇති සැකයක්ද? ඒත් ඒක පාට අනබන්ට යෑම නිසා සැකද මොනවා හරි වෙච්ච දෙයක් නම් ගණන් ගන්න එපා. සිදු වෙන දේ මොන දේ කද්දාකවත් කෙලස් නැහැ. අපි මේ අත දැම්මොත් චේතනාව පහළ කරොත් හිතලා කරොත් තමයි වරදට දඬුවම් පමනවන්නේ උසාවියේ කුරුවට නංගන්නේ. එහෙම නැත්තම් කියන්න පුළුවන් අර ඉස්සලා එකනාට කිව්වට වගේ සක්මන් කර කර යනකොට ලැබිච්ච අතවාසියට තෑග්ගක් විදිහට ආනපන ගෙනත් දෙනවා. ඒක බාධා වෙන්නේ නැහැ කවදාකවත්. ඒක මේ Tamanට ගමන්ට හම්බෙච්ච තෑග්ගක් නේ. ඒ තියේදිත් කරගෙන යන්න පුළුවන්. ඒ නිසා භාවනාවේදී සිද්ධ වෙන කිසිම දෙයක් කදාකත් මූල ධර්මානුකූලව බාවද බාධා කරන්නෙම නැහැ. වෙනවනම් බාධා වෙන්නේ මේ හිතාමතා මං ධාතු මනස කාර්ය කරන්න යනවාද අරක කරනවාද මේ කරන එක දැම්මනේ කොයි එකත් ඇහැට දැසුණක් වගේ. ඒ නිසා මේකෙදී කොහොම මේ යන්න අරින්ද ඒ නතර වීම වෙනවනම් මට ප්‍රශ්නයක් නෑ මට නතර වෙන්න ඕන කමක් තිබුණේ නෑනේ. නැගරත් වෙනවනේ මට ප්‍රශ්නයක් නෑ මට ඇඟරත් වෙන්න ඕන කමක් තිබුණේ නෑනේ. ආනපානිනව මට ප්‍රශ්නයක් නෑ. මම මට ඕනේ උනේ නෑනේ. ඒත් ඒක බාධා නොවන බවට දැන් කියුණානේ කතා කරනකොට. එච්චරයි අපිට තියෙන හයිය. ඔය මොකාවත් බාධා කරන්න බෑ ආත්ම විශ්වාසයෙන් යන කෙනා. එකයි සලකා ගන්න ඕනේ ඇයි නතර වෙන්නේ? ඒක මම සචේතනිකව කරන දෙයක්ද අචේතනිකව කරන දෙයක්ද කියලා බැලුවොත් අපිට තේරෙයි මේ අපිට කියාගන්න බැරි වැඩ වගේක් අපේ ඇඟ ලව්ව කරනවා. අටනටි සූත්‍රය දැකලා තියෙනවනේ ඉතින් යකෙකුට යන්න ඕන නම් දකුණු දිශාවට දකුණු දිශාවට යන කුමාරියෙකුට ආවේශ වෙනවා. උට නිකන් ලිෆ්ට් එකක් හම්බෙනවනේ. නැත්තම් කුමාරයෙකුට ආවේශ වෙනවා. දකුණට යන්නේකට ආවේශ වෙච්චා ඌ නිකම්ම ලිෆ්ට් එකක් ගන්න. මොන යකා මේකේ ඉන්නවද දන්නේ නැහැ දැන්ට. අපි දන්නේ නැහැ මේ කොයි භූතය ඇවිල්ලා අපෙන් වැඩ ගන්නවද කියලා. ඒ නිසා ඕනේ භූතයක් වැඩ ගන්නදී ගෙන්න ගන්න එපා. ආපු මොන භූතයක් යනවා. ගෙන්නගත් එක පිළිබඳ බුදුහාමුදුරුවත් අපට අනුකම්පා කරන්න. ඒක ඉල්ලගෙන කන පරිප්පුවක් කියලා මගේ බාධාවේ මං කියන්නේ. ඇදගෙන නහන නෑ මං. වෙන දෙයට 100%ක්ම සාදර වෙන්න අර කියපු වචනේමයි. චෝදනා කරන්නත් එපා. නමුත් ඒකට මම චේතනාත්මකව සම්පූර්ණ ඇඟිලි ගහන්න එපා. ඇඟිලි ගැහුවොත් Taman තේරුම් ගන්න ඕනේ මේකට වන්දි ගවන්න වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඒක අඩු වෙන විදිහට කටයුතු කරන එකයි තියෙන්නේ. කොහොමද සතිය හොඳට තියෙන බව මට තේරෙනවා. ඒ කියන්නේ මේ මොනවා කෝලම් කරත් කැඩෙන්නේ නැහැ. අන්නේ විශ්වාසය ඉතාල වැදගත්. ඉතින් අපි මෙතනින් එන නතර කරන කල්පනා මොකද අපි පැයකටයි රැස්ුනේ මේ වෙනකොට පොඩ්ඩක් වැඩි වෙලාවක් ගත වෙලා තියෙනවා. ඉතින් අපි මෙතන විනාඩි 50ක වමන කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. සක්මන් භාවනාව සඳහා ඊට පස්සේ අපි තුනට නැවත රැස් වෙනවා. සාමූහික පරියන්ක භාවනාවක් සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි